දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් දයේමනම් සියලුම දෙනා ධර්ම ශ්‍රවණයකට සූදානම් වෙලා සාදුකාරයක් පවතුන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 ස්වාමින් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි <clears throat> භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙලා ඉන්න අවස්ථාවක් ඒ සඳහා <clears throat> කාලසටහන හැටියට හැමදාම අපි ධර්ම දේශනාවක් සඳහා කාලය වෙන් කරගෙන තියෙනවා. විතී කාලයෙන් අපි දවසින් දවස දවසින් දවස ධර්ම දේශනාවේ ගැඹුරක් අතුලාන්තයක් බලාපොරොත්තු වෙමින් ධර්ම දේශනා මාලාවක් ස්වරූපිත එක පවත්ණ්ඩයි තීන්දු කරලා තියෙන්නේ. එතකොට මේ ධර්මදේශනා මාලාවටම පොදු මාතෘකා වශයෙන් තියාගෙන තියෙන්නේ සූත්‍ර පිටකයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සම්බන්ධ වෙලා තියෙන රතවිනිත සූත්‍රය. ඉතින් මේ රතවිනිත සූත්‍රය සිංහල බෞද්ධයාට සෑහෙන වැදගත්කමක් දක්වනවා. මොකද තේරවාදී බලකඳවුරේ තේරවාදී පක්ෂයේ ප්‍රධාන නියෝජනය වෙන රටක් විදියට මේ රට විනිවිද සූත්‍රය වැදගත් වෙනවා. ඒ මොකද හේතුව මේ තේරවාද ක්‍රමය රැකගෙන එන බුද්ධ ආගමේ එක අංකයක් තමයි නැත්නම් ඒක අංගයක් තමයි මේ අනුපූර්ව ප්‍රතිපදාව. එකින් එකට එකින් එකට එකින් එකට තුඩු දෙන ප්‍රතිපදාව මේකට අපි කියන්නේ ධර්ම ගුණයක් වශයෙන් ඕපනයික ප්‍රතිපදාව කියලා. උපනයනය කරන එකක් තව දෙයකට තුඩු දෙනවා. ඒක තව දෙයකට තුඩු දෙනවා. මෙන්න මෙහෙම යන ගමනක් තමයි තේරවාදේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඕනම කෙනෙකුට ආරම්භය පටන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි කොච්චර දක්ෂ කෙනෙක් වුණත් ආරම්භයෙන් පටන් අරගන්න එකේ වැරද්දක් නැහැ. කරගෙන කරගෙන ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික ඉදිරියට යන ක්‍රමය. මේකට ප්‍රතිපක්ෂ පක්ෂයේ තමයි මේ ක්ෂණිකව නිවන් ලැබීමේ මාර්ග. එක පාරට ඉඳපු ගමන් නිවන් ලබන එක. ඉතින් මේ පසු කාලීන ඇති වෙච්ච අනෙකුත් නිකායන් අතර ඒ ක්ෂණික නිවන ඉස්සරකට නිසා බොහෝ දෙනා ඒක ජනප්‍රිය ක්‍රමයක් විදිහට තේරුම් ගන්න උත්සාහ කරා. ඒකක් තියෙනවනේ වඩා හොඳයි කියලා. ඒ මොකද හේතුව අපි සූත්‍ර පිටකයේ ඒ සූත්‍ර කියවලා බලනකොට ඒකේ පේන්න තියෙන්නේ සරුවචනාංශයේ අසවල් තැන්න වැඩිය ධර්මයක් දේශනා කරා අසවලා මෙන්න සෝවාන් වුණා මෙන්න රහත් වුණායි කියලා. ඉතින් එතකොට කාටත් හිතනවා මේ විදිහට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ප්‍රතිපත්ති පුරාගෙන පාරමිති පුරාණ හිරක යන ක්‍රමය සාම්ප්‍රදායන කුල ක්‍රමයයි මේ එකවර නිවන් ලබන්න පුළුවන් ක්‍රමය රැඩිකල් ක්‍රමයයි කියලා මේ දෙක අතර පක්ෂ දෙකකට බෙදෙන ගතියක් එන්න පටන් ගත්තා. මේ තේරවාදයක අල්ලාගත්තේ මේ අනුපූර්ව ක්‍රමී. අර එකවර නිවන් ලබන ක්‍රමය බොහෝ දෙනා තම කැමැත්තෙන් සූත්‍ර සාධක ඉදිරිපත් කරමින් කටයුතු කරනා වගේම අර තේරවාදී වගේ සම්ප්‍රදායන් කුල නිකායවල ඇති කරගත්ත මේ එකින් එකට එකින් එකට තුරු දෙන ක්‍රමයටත් සූත්‍ර පිටකේ සාක්ෂි තියෙනවා. මේ රතවිනිත සූත්‍රයේ ඒකට තියෙන ප්‍රධාන සාක්ෂියක් තමයි එකකින් එකකට යොමු කරන ගතිය. ඒ අනුව රතවිනිත ප්‍රතිපදාවක් වශයෙන් මේක තේරවාදයේ සඳහන් වෙනවා. මේ විදිහට ප්‍රසිද්ධ වූ ප්‍රතිපදා රාශියක් තිබුණ බවත් තේරවාදයේ පිළිගන්න එකක්. ඒව ගැන කතා කරනකොට නාලක ප්‍රතිපදාව, තුවටක ප්‍රතිපදාව, ආර්ය වංශ ප්‍රතිපදාව රත විනීත ප්‍රතිපදාව වගේ දේවල් එක එක චරිත වල හැටියට ඒ ප්‍රතිපදාව වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒකෙදි මේ රත විනීත ප්‍රතිපදාව ලංකාවේ ස්වර්ණමය යුගයේ ලංකාවේ ඉතිහාසයේ හෝ බෞද්ධ ඉතිහාසයේ හෝ ලාංකීය බෞද්ධ ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ ගන්නකොට ඒක අපි සඳහන් කරන්නේ මේ අනුරාධපුර යුගයේ කියලයි ඒ අනුරාධපුර යුගයේදී ලංකාව පුදුම විදිහට ඒ ආගම ධර්මයේ පැතිනුත් ආර්ථික වශයෙන්ුත් බලවත්කම අතිමුත් ලෝකේ බොහෝම කැපිපෙන තැනට ඇවිල්ලා තියෙනවා. අන්නේ කාලේ ලංකාවට ආව ගිය සෑම ප්‍රබුද්ධ කෙනෙක්ම එහෙම නැත්නම් ආගන්තුක වැදගත් කෙනෙක්ම ඒ ලංකාවේ තිබුණු ක්‍රමය ඉතාමත්ම කාර්යක්ෂම බවත් බොහෝම නිසි ප්‍රතිඵල ලබා දෙන ඒකට බැසගත්ත හැම කෙනාටම ඒකාන්තයෙන් ප්‍රතිඵල ලබා දෙන තරමට ශ්‍රේෂ්ඨත්වයෙන් වර්ණනා කරලා තියෙනවා. අන්නේ වර්ණනා කරන යුගයේ තමයි ඔය බුද්ධ ഘോഷාචාර්යයන් වහන්සේට ඉන්දියාවේ ඉඳලා මේ ලංකාවට එන්න සිද්ධ වුණේ උන්වහන්සේ බොහොම වේද ශාස්ත්‍ර පිළිබඳව පරප්‍රාප්ත කෙලවට පැමිණිච්ච කෙනෙක්. උන්වහන්සේ ලංකාවට එන්න සිද්ධ වුණේ ඒවකට ලංකාවෙන් ගිහලා ඉන්දියාවේ හිටපු වටිනා ගුණවන්ත ස්වාමින් වහන්සේගේ රෙකමදාරුවක් මතයි. ඊට පස්සේ උන්වහන්සේ ලංකාවට ආවට පස්සේ ලාංකිකය ඒ වෙනකොට හිටපු මහා විහාරයේ තෙරුණාංශලා මේ ස්වාමීන්වහන්සේ පරීක්ෂා කරලා තියෙන්නේ කෙටි ගාතාවක් දීලා ඒ ගාතාවට සම්නි ලියන්නේ කියලා. නැත්නම් ඒකට අර්ථකථන ලියන්නේ කියලා. ඒ දීපු ගාතාව විසුද්ධි මාර්ගික වෙන බොහෝ දෙනා දන්නවා. ශීලයේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ කියන ඒ දේවතා සංයුත්තයිති ගාතාව. ඒ <clears throat> බුද්ධඝෝසාචාර්යන් වහන්සේ ඒකට ලියපු ඒ විසුද්ධි මාර්ගයේ තන්නි ක්‍රම මේ රත විනීත ප්‍රතිපදාව නැත්තම් සත්ත්ව විසුද්ධි ක්‍රමය තමයි විස්තර කරලා තියෙන්නේ. ඊට පස්සේ මේක ලාංකීය ක්‍රමයක් වශයෙන් ඇත්තටම ඔක්කොම බෞද්ධ බුදුරජාණන් වහන්සේගේ දේශනා තමයි. නමුත් මේ ඉතිහාසගතව මේක ලාංකීය ක්‍රමයක් වශයෙන් රත විනිත ප්‍රතිපදාව නැත්තම් සත්ත්ව විසුද්ධ ක්‍රමය ලෝකේ පුරා පැතිරෙන පටන් ගත්තා. ඒ කාලේ මේ එකින් එකට තුඩු දෙන ගතිය ඉදන් නිසා ඉදන් පජහත කියන වගේ මේක නිසා මේක ඇති වෙනවා. කියන සංසාරයත් පවතින හේතුඵල ධර්මයක් අනුවයි මේ විමුක්තියත් පවතින හේතුඵල ධර්මයක් අනුවයි කියනකොට ඒ අනුපූර්ව වැඩපිළිවෙල එකින් එකට එකින් එකට තුරු දෙන වැඩපිළිවෙල රත විනිත ප්‍රතිපදාවත් එක තමයි ප්‍රසිද්ධ වෙලා යන්න පටන් ගත්තේ. ඒකට විකල්ප අදහස තමයි මේ ක්ෂණික නිර්වාණය කියන එක. ක්ෂණිකව නිවන් දැකීම කියන එක. ඒක මහායාන ක්‍රමවල විශේෂයෙන්ම සෙන් බුද්ධ ආගමේ <clears throat> බොහොම ප්‍රසිද්ධව පැවතිලා තියෙනවා. ඉතින් මේ හොඳට දෙක පිළිබඳව සමීප හොයලා බැලුවොත් මේ දෙක අතර විරසකකමක් නෙවෙයි තියෙන්නේ සමාන්තර ගතියක්. එක එක එක එක මට්ටම් වල <coughs> යම් වෙලාවකට හේතු ධර්ම සම්පූර්ණ වුණා නම් හේතු ධර්ම සම්පූර්ණ වෙච්ච තැනම අකාලිකවම ප්‍රතිඵල දෙනවා. ඊට පස්සේ ඊගාවට හේතු සම්පාදනයේට මේක මේ මේ ඇති වෙච්ච ඵලය උදව් වෙලා අන්තිමට එතන හේතු සම්පූර්ණ වෙච්චා මේක වහා ඵල ලබා දෙනවා. මොකද ආරම්භයේදී යොදන යොදන හේතු අනුව ඵල වහාම නොලැබෙන ක්‍රමයකුත් තියෙනවා. ඉතින් බොහෝම ලේසි මේක තේරුම් අරගන්න කුෂ්කර්මයේ පිළිබඳව මේ මූලික නිෂ්පාදන චක්‍රය ප්‍රස්තාරේ තේරුම් ගන්නට කෙනෙකුට කර්මාන්තවල වගේ නෙවෙයි කුෂිකර්මයේ සඳහා මුදල් යොදවනකොට සෑහෙන කාලයක් සෑහෙන ධනයක් මුලින් යොදවලා බලාගෙන ඉන්න ඕනේ ගස්කොළ මල් පිපිලා ගෙඩි හැදිලා අස්සොන් නෙල්ලක. ඊට පස්සේ තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. යන්ත්‍ර වල එහෙම නෑ. යන්ත්‍රයට මුදල් යොදපු ගමන් එදාම ක්‍රියාත්මක කරලා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. නමුත් වඩා ස්ථිරසාර ආර්ථිකයක් ලබා දෙන කෘෂිකර්මයේදී ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අනුපීර පිර තමයි යන්නේ. ඒ නිසා මේ රත විනීත ප්‍රතිපදාව ඉගෙනගෙන තියෙන එක කෙනෙකුට ගුරුවරයාගෙන් ස්වායක්ත වෙන්න ගුරුවරයාගෙන් ස්වාධීන වෙන්න උඟාක් උදව් වෙනවා. හැබැයි ඔය හිතන තරම් ඒක තේරුම් ගන්න ලේසි නෑ. ඒ මොකද මේ යම් ප්‍රමාණයක මේරීමක් සිද්ධිවීමක් එහෙම නැත්නම් ඒ හේතු සම්පාද හේතුඵල ධර්ම මේරීමක් නැත්නම් කාලයට ඉඩක් දෙන්න අනිවාර්යයෙන්ම ඒ ඒ අවස්ථාවල සිද්ධ වෙනවා. ඒක සැලසුම් කළා කරන්න බෑ කාලයට ඉඩ දීමක් කරන්න වෙනවා. අන්න ඒක තේරුම් ගන්න බැරි වෙන්න හේතුව අපි ළඟ තියෙන තණ්හාමාන දිට්ටි. නමුත් මේ කාලයට ඉඳීමේ <clears throat> ඒ වටිනා ඉවසීමේ ගුණය දන්නවනම් මේ රත විනිද ප්‍රතිපදාව ඉගෙන ගන්නකොට නිවන් ලැබුවේ නැහැයි කියලා හෝ ඉක්මනට ලබන්න ලැබීමේ කියන තද බල චිත්ත පීඩා එන්නේ නැහැ. Taman අතින් දවසින් දවස දවසින් දවස තිබුණට වැඩිය දැක දැක දන දන හේතු සම්පාදනයේ සිද්ධ වෙනවා නම් පලාපේක්ෂාවෙන් නැත්නම් ඒ පිළිබඳ කුහුලින් ඒ පිළිබඳව තද බලාපොරොත්තුෙන් කියන බලාපොරොත්තු වීම නම් අර මානසික ආතතියෙන් නිදහස් වෙන්න පුළුවන් මේ ප්‍රතිපදාවක් මූලධර්ම වශයෙන් ඉගෙන ගැනීමෙන් ඇති ලාභය ඒකයි. ඉතින් අපි ඊයේ මතක් කරගත්තේ මේ <clears throat> රත විනීත ප්‍රතිපදාව ත්‍රිපිටකයේ ඉස්ලාම් ඉදිරිපත් කරන ඒ පුන්නමන්තානි පුත්තු ස්වාමින් වහන්සේ පිළිබඳව කෙටි පසුබිමක් සකස් කරන ඒ සූත්‍රයේ මුල් කොටසට. ඒක මේ වේදිකා සැරසිලි සකස් කරනවා වගේ මේ රත විනිත ප්‍රතිපදාව ඇති වෙච්ච පරිසරය විස්තර කරනවා. නමුත් ඇත්තටම බැලුවොත් මේ සූත්‍රයේදී පුන්නමන්තානි පුත්තු ස්වාමින් වහන්සේ පවා මේ රත විනිත ප්‍රතිපදාව ඉදිරිපත් කරන්නේ සාරිපුත්තු මහා ස්වාමින් වහන්සේගේ ප්‍රශ්න ඉදිරිපත් වෙන තාලට. නිසා ඇත්තටම කර්තෘත්වය සාරිපුත්තු ස්වාමීන් වහන්සේට යන්නේ. උන්වහන්සේ දෙන ප්‍රශ්න 90යි පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේගේ තියෙන ඒ ශ්‍රේෂ්ඨ දේශනා ස්වරූපය අනුව මේක මතුවේ. ඉතින් මෙතෙන්දී කාර්ගෙත් සුතමේ ඥානෙ සඳහා මතක් කරන්න පුළුවන්. පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ කියන්නේ ශාක්‍ය වාංශිකයෙක් උන්වහන්සේට බුදුහාමුදුරුවෝ දීලා තියෙන්නේ ධර්ම කතිකත්වයේ අනින් අතින් තමන් වහන්සේගේ සීලම ශ්‍රාවකයන්ගේ ප්‍රධාන තැන. විචිත්‍ර ධර්ම කතා කරන්න පුන්නමන්තානි පුත්තු ස්වාමීන් දක්ෂෙක් නැහැ. ඒක තමයි ඒකට පසුබිම තමයි අර ඊ අපි ඉදිරිපත් කරගත්ත <clears throat> අර සරුවචනාන්ති ආන ප්‍රශ්නාවලියෙන් වැටහෙන්නේ කිඹුල්වත්පුරයේ වස්වසලා වස්පවාරණය කළ තමන් වහන්සේ ළඟට පැමිණිච්ච ඒ පිරිසගෙන් සරුවචනාන්සේ අහන්නේ ඔබලාට නැත්තම් මේ භික්ෂුන් වහන්සේලාට ඒ පවිවේකී කතා අපිච්ච කතා අප්පිච්ච කතාවෙන් යෙදිලා අප්පිච්ච කතංච කත්තා කියන විදිහට අප්පිච්ච කතාව පිළිබඳ කතා කතා කරන කොයි විදිහේ වැඩි හිටියෙද්ද ඔයගොල්ලන්ට උදව් කරේ. ඒ වාගේම සන්තුට්ටි කතාවක යෙදිලා සන්තුෂ්ඨතාවෙන් යෙදිලා සන්තුට්ටි කතාව සංඝයාට කරන කියන විදිහට දස කතා වස්තු වල සාරාර්ථය තමන්ගේ චරිතයෙන් පෙන්වමින් ඒ කතා පවත්වන කුමන නම් වූ වැඩිහිටියෙකුගේ ගුරුවරුකන් යටතේද ඔය ඇත්තෝ කාලේ ගත කරේ කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සලා කටපුරාම කියන්නේ ස්වාමීන් වහන්සේ මේ දස කතා වස්තු අපිට කියලා දුන්නේ පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ කියලා. මේ කතාව කරනකොට නැත්නම් මේ සරුවචනාංශයේ මේ පිළිසඳරේදී අහගෙන ඉන්න සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ලොකු භක්තියක් ලොකු ගෞරවයක් ඇති වෙනවා මට කවදානම් මේ පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ දැක දැනගෙන වඳින්න නැත්තම් සතුරු සාමීච කරන්න වෙයිද කියලා. ඉතින් මේක පේන්නේ සාරිපුත්‍ර සාංශිකේ ගෝල බාල පිරිස අතරේ මේ අදහස දැනගෙන ඉඳලා තියෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තරුවචනාංශගේ ධර්ම සේනාධිපති වුණත් උන්වහන්සේ මේ තරුවචනාංශයේ විතින් ගුණ වර්ණනා කරන ලද පුන්නමන්තානි පුත්තු ස්වාමීන් දැක ගැනීමේ ආසාවෙන් ඉන්නවයි කියලා. ඉතින් එහෙම ඉන්න වෙලාවේදී රජගහනුවරදී ඉඳද්දි මේ මූලික ජවනිකා සිද්ධ වෙන්නේ සරුවචනාන්ත ඊට පස්සේ කැමැති තාල්කල් රජගහනුවර වැඩ ඉඳලා පිරිසත් එක්ක සවැත් නුවර ජේතවනාරාමයට වඩිනවා. ඒ නොකිය කියවෙනවා ඒත් එක්ක සාරිපුත්තු ස්වාමීන් වහන්සේත් සරුවචනාන්ත සත්‍යයක වැඩම කළා කියනවා. එතකොට පුන්නමන්තානිපුත්තු ස්වාමීන් වහන්සේත් මේ කිඹුල්වත්පුරේ ඉඳලා සරුවචනාංශයේ ජේතවනාරාමයට වැඩි බව දැනගෙන උන්වහන්සේත් ඇවිල්ලා තිනවා සරුවචනාංශේ වන්දනා කරා. ආවට පස්සේ එතෙන්දිත් සඳහන් වෙනවා සරුවචනන්සේ වන්දනා කළා සරුවචනන්සේ ආගිය තොරතුරු අහලා ඒ ස්වාමීන් වහන්සේත් එක්ක සම්මෝධනීය කතා සාරාණීය කියන්නේ සතුරු සාමිච කතා කරලා ඒ ස්වාමීන් වහන්සේ සන්දස්සේදී සමාදපේචි සමුත්තේජේචි සම්පාංශේති කියන විදිහට තෙද ගන්නවලා ශාසනික කටයුතු මෙහෙම තමයි කරන්න ඕනේ කියලා තෙද ගන්නවට පස්සේ මේ ස්වාමීන් වහන්සේ සරුවචනන්සේ වන්දනා කරලා ඒ ළඟ තියෙන අන්දවණේට යනවා දවල් මේ දිවා විහරණේ සඳහා එතකොටම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ගෝල නමක් දැනගන්නවා මෙන්න අසවලා ගාහකල් බලා හිටපු ස්වාමීන් වහන්සේ සරුවචනාංශේ වන්දනා කරන්න වෙරියයි කියලා. දැනගෙන ගිහිලා කියනවා තමගේ ගුරු හාමුදුරන්ට මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපට කියපු ඒ වටිනා ස්වාමීන් වහන්සේ වැඩියා දැන් සරුවචනාංශට වන්දනා කරා දැන් එතුමා උන්වහන්සේ අන්දවණයට වැඩි කියලා. එතකොටම සාරිපුත්‍ර සඳහන් කරලා තියෙනවා තරමාන රූපේම රූපේන ඒ ගමම්ම පත්කඩේ අරගෙන නැගිටලා ගිහිල්ලා තිනවා පිටිපස්සෙන් පිටිපස්සෙන් එලව එලව ගිහිල්ලා තිනවා මේ පුන්නමන්තානි පුත්තු සාංශ වන්දනා කරන්න ඕනේ කියලා. ඒකෙදි පේන්න තියෙන්නේ ඒ යම් කිසි කෙනෙක් පිළිබඳව ඒ වගේ ಗುಣ ප්‍රසාද රූපයක් හිතේ මැවුනා නම් නිතරම පත්කඩේ අරයි යනවා. පත්කඩෙන් අදහස් කරන්නේ දාලා වඳින්න ලෑස්ති. ඒ කියන්නේ තමන්ගේ තියෙන නිහතමානීකම පෙන්වන ලකුණක් විදිහට අදත් සංගයා පත්කඩ යරයි යනවා. පත්කඩ ගෙනියන්නේ මොකටද? කාට හරි වෙල්ලලා වඳින්න. ඒ වගේම මම හෙට එන්නම් අනිද්දා එන්නම් මොකක්ද නැ තරමාන රූපේන කියලා කියන්නේ ඒ වෙලාවෙම ඒ ඉරියව්වෙම නැගිටලා ගියා. යනකොට පුණ්‍යමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ අන්දවනේ දිවා වීරෙන්ට ගියා. සාරිපුත්තු ස්වාමීන් දැනගත්ත මේ ස්වාමීන් වහන්සේ මේ ආවේ විවේක ගණ්ඩයි කියලා. එතන ළඟ තියෙන ගහක් ළඟ උන්වහන්සේත් පත්ක දෙල්ල වාඩි වෙලා දෙන්නම් භාවනා කරනවා. භාවනා කල්ලි වල හැන්දෑවේ දෙන්න මේ පුන්නමන්තානි පුත්තු ස්වාමින් වහන්සේ භාවනාවේ නැගිටතර පස්සේ ගිහිලා සතුරු ස්වාමීන් අහනවා මේ ඇවැත්නි මේ සරුවච්චන් වහන්සේ අරදී පැවිදි වෙච්ච කෙනෙක්ද? ඒ කියන්නේ මේ <clears throat> භගවතීනෝ ආවුසෝ භ්‍රමචරයන් උස්සති. ඔබ වහන්සේත් මේ බ්‍රාහක සාමේ භාග්‍යවතුන් වහන්සේගේ ගෝලයේද? එනිසා ඒ වම්බන්ති කියලා. ඊට පස්සේ අහනවා මේ සීල විසුද්ධත්ථයනෝ ආවුසෝ භගවති බ්‍රහ්ම බ්‍රහ්මචර්යං උස්සති කියලා. ඔබ වහන්සේ මේ සීල විසුද්ධිය පිණිසද මේ සරුවච්චන් වහන්සේ අර්ථයේ බඹසර වසන්නේ කියලා. අර්ථවන්ත කියනවා නෑ කියලා. එහෙනම් අහනවා මේ චිත්ත විසුද්ධිය පිණිසද ඔබ වහන්සේ මේ සරුවච්චන් වහන්සේ බඹසර වසන්නේ කියලා නෑ කියලා කියනවා. ඊට පස්සේ ditthi විසුද්ධිය පිණිසද මේ සරුවච්චන් වහන්සේ අර්ථයේ බඹසර වසන්නේ නෑ. එනතම් මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය පිණිසද සරුවචනාංශගේ බඹසරවසන්නේ නැහැ. එහෙනම් පටිපදා ඥාන දර්ශන විසුද්ධිය පිණිසද සරුවචනාංශයේ බඹසරවසන්නේ නැහැ. එහෙනම් ඥාන දර්ශන විසුද්ධිය පිණිසද සරුවචනාංශය අර්ථේ බඹසරවසන්නේ නැහැ. ඊට පස්සේ කියනවා දැන් ආවත්නි මම ඔබ වහන්සේගෙන් ඇහුවා මේ ditthi visuddhiය සීල visuddhiය කියලා එතකොටත් නැහැයි කිව්වා. ditthi visuddhiyද කියලා ඇහුවා ඒකටත් නැහැයි කියලා කිව්වා. ඊට පස්සේ චිත් මේ චිත්ත විසුද්ධියව නැහැ කිව්වා, ditthi විසුද්ධියව නැහැ කිව්වා, කාංකා විතරන විසුද්ධියව නැහැ කිව්වා, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියත් නැහැ කියලා කිව්වා, පටිපදා ඥාන දර්ශන විසුද්ධියත් නැහැ කියලා කිව්වා, මා ඥාන දර්ශන විසුද්ධියව නැහැ කිව්වා. එහෙනම් ඔබ වහන්සේ මොකටද භ්‍රමචර්යය වසන්නේ? මම අනුපාදාය නිබ්බානාය පිණිස. අනුපාද වූ නිර්වාණය පිණිසයි භ්‍රමචර්යය වසන්නේ කියලා. ඊට පස්සේ මේ සීල විසුද්ධිය ඒ අනුපාදායෝ නිබ්බාණයට හේතු වෙන්නේ නැද්ද? නැත්තම් සීල විසුද්ධිය තියෙන්නේ අනුපාදාය නිබ්බාණ සඳහා නෙවෙයිද කියලා. ඊටස කියනෝ නෑයි කියලා. එහෙනම් මේ චිත්ත විසුද්ධිය තියෙන්නේ අනුපාදාය නිබ්බාණය සඳහාද නෑ. තිට්ටි විසුද්ධිය එකින් එක එකින් එක එකින් අහනකොට එකටම නෑයි කියලා. ඊට පස්සේ කියනවා වැත්ති දැන් මම කොහොමද මේක තේරුම් ගන්නේ? ඔබ වහන්සේ වසන්නේ වක්මචර්ය හරුවචනාවේ යටතේ මේ අනුපාදාය වූ නිබ්බාණය සඳහා උපවහන්සේ සීලයෙන්, ditthියෙන්, චිත්තියෙන් මේ කියන මොකකින්වත් සම්බන්ධතාවයක් දකින්නේ නැතුව වගේ මට තේරෙන්නේ කියලා වගේ සාරිපුත්‍ර සාංශේ බොහෝම ඒ ඇත්තටම අපි කෙරේ අනුකම්පාවෙන් මේ ප්‍රශ්නේ විසඳලා පිරිසුදු අහනවා. එතකොට මේ පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ කියනවා අවැත්ති මම කිව්වොත් එහෙම <clears throat> සීල විසුද්ධියෙන් අනුපාදා නිර්වාණයක් ලැබෙනවයි කියලා එතකොට ඒ කියන නිර්වාණය එහෙමනම් සෞපදිශේෂ නිර්වාණයක් වෙන්න ඕන නිර්පදි වෙන්න බෑ. චිත්තවිසුද්ධිය මේ අනුපාදාය නිර්වාණය සඳහා වෙනවයි කියලා කියනවනම් එතකොටත් මේක සෞපදිශේෂ වෙනවා. ඒක නිසා වෙන්න බෑ කියලා ඒ හතම ප්‍රතික්ෂේප කරනවා. එහෙම අනුපදිශේෂ නිර්වාණයෙන් තොරව නිවන් දකින්න පුළුවන් කිව්වනම් එහෙම ඒකටත් වැරදිනවා. ඒක නිසා මම මේ කිව්වේ බොහෝම ආරස්සාකාරීව දෙන්න තියෙන තාක්ෂණික උත්තරේ කියලා. කියලා හරිය ලස්සනට මේ වගේ තියෙන අන්තර් සම්බන්ධතාවයට ඉඩ තියලා ප්‍රශ්නයට කියන්නේ නියම පිළිතුර මතුවෙන්න ඉඩ තියලා නැතර කරනවා. නැතර කළ පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ කියනවා ඇවැත්ති මේ සමහර මේ වගේ ප්‍රශ්නවලදී මේ නිදර්ශනයක් මාර්ගෙන් කිව්වොත් තමයි මේක වැටහෙන්නේ. ඒ නිසා ආයිසුතුන් කැමැති විදියට වටහා ගන්න මට මෙන්න මෙහෙමයි නිදර්ශනයක් කියන්න වෙන්නේ. කොසල් මහරජුරවන්ට සාකේත නුවර ඉඳලා සවැත් නුවර දක්වා යන්න නැත්නම් සවැත් නුවර ඉඳලා සාකේතයට යන්න හදිසි රාජකාරී ගමනක් එනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කොසල් රජතුමා තමන්ගේ අන්තපුරයේ පණවලක් දාවු විනීත රතයකට නගිනවා. නැගලිවලා ඒක මේ විනීත රතේ මුළු ගමනම යන්න බැරි නිසා මගට ගිහිල්ලා එතන තියෙන තානායමේ පළවෙනි විනීත රතේ නතර කරලා ඒ තානායමේ සකස් කරලා තියෙන දෙවෙනි විනීත රතයට නගිනවා. මේකෙන් බහලා ඒකට නගිනවා. ඒකල වෙලා ඒකෙන් යනවා පුළුවන් තරම් වේගෙන් ගිහිල්ලා ඊගාව තියෙන තානායමේදී ඒ විනීත රතේ නතර කරලා ඒ තානායමේ සකස් කරලා තියෙන විනීත රතයට යනවා. මෙන්න මේ විදිහට විනීත රත හතක් ගෙවාගෙන සාකේතපුරයට ගියාම ඉතින් ඒ ළඟට අපුච්චි ඇමතිවරු, മന്ത്രിවරු, මච්ච මිත්තා මච්චෝ සාලෝහිතා කියලා විදිහට ලේන අය අහනවා රයිතුමනි ඔබතුමා මේ මේ සාකේතයට ආවේ මේ රතෙන්ද කියලා. ඉතින් එතකොට මොකද්ද දෙන්න තියෙන උත්තරේ කියලා. ඒකට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා මේකෙදි ඉතින් කියන්න වෙන්නේ අන්තපුරයෙන් එලේට ආවිල මම පළවෙනි විනී රතෙත් නැග්ගා. ඒ කියන්නේ හොඳට සකස් කරන ලද රතයක්. ඒකෙන් ඇවිල්ලා දෙවෙනි එකට නැග දෙවෙනිකෙන් තුනට නැග මම මේ මේ එහෙම එහෙම ඇවිල්ලා තමයි මෙතෙන්ට හයවෙනි විනිත රතෙන් තමයි මේ හතට නැග්ගේ හතෙන් තමයි සාකච්ඡාට ආවේ කියලා. එතකොට ඒක ඒ චාරිපුත්‍ර සාංශගේ පිරිසුදු පැහැදිලි උත්තරේ දැනගත්ත පුන්නමන්තානි පුත්‍ර සාංශය සඳහන් කර තිනවා ඒව මේ මං ආවුසෝ ඔන්න ඒ වාගේම තමයි ආවුසෝ අවත්නි යම් කිසි කෙනෙක් සීල විසුද්ධියක් ඇති කර ගන්නවා නම් ඒක ඒක චිත්ත විසුද්ධි අර්ථයේ පිණිසයි ඇති කරන්නේ. ඒව මේකෝ ආවසෝ සීල විසුද්ධි චිත්ත විසුද්ධත්තාය. ඊට පස්සේ මේ චිත්ත විසුද්ධිය තමයි ditthi විසුද්ධියට හේතු වෙන්නේ කියලා එක එකක් එක එකට හේතුඵල ධර්ම වශයෙන් සම්බන්ධ වෙන හැටි තමයි මේ සූත්‍රයේ කතා ශරීරයට වැටෙන්නේ. ඉතින් මං හිතුවා මේ පසුබිම සකස් කරගත්තට පස්සේ අපි මේ එක එක විසුද්ධියක් පිළිබඳවත් විස්තර සලකා ගනිමින් ඒක කොහොමද ආසන්න කාරණා වෙන ඊට ඉස්සලා විසුද්ධියෙන් එතෙන්ට එන්නේ ඊට පස්සේ මේ විසුද්ධිය ඊගා විසුද්ධියට කොහොමද තුඩු දෙන්නේ කියලා කියනකොට අපිට ඒකෙන් යම් කිසි විදිහක ගුරුවරයෙක් නැතුව නමුත් නැත්තම් බණක් කියවනකොට බණක් අහනකොට පොතක් කියවනකොට මේවා එක එකක් එක එකට තුරු දෙන ආකාරය දැනගත්තොත් අපිට අසරණ ගතියක් නැතුව කලකොල ගතියක් නැතුව චකිතයක් තොරව මේ ගමන යන්න පුළුවන් වෙයි කියලා. ඒ පුළුවන් වීම සඳහාමයි ওই විසුද්ධි මාර්ගයේ පොත ලියවිලා තියෙන්නේ. ඒ විසුද්ධි මාර්ගයේ වගේම මේ රත විනීත ප්‍රතිපදාව විවිධ ආකාරයෙන් අපේ මේ භාවනා ක්‍රම වලට එකතු වෙලා තියෙනවා. ඒ රත විනිද ප්‍රතිපදාට කිට්ටුම ආසන්නයෙන්ම නැත්නම් ඒක සවිස්තරම විස්තර වෙන භාවනා ක්‍රමයක් තමයි ඔය මහාශී භාවනා ක්‍රමය කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒකට ආදර්ශයට අනුව තියෙන විසුද්ධි මාර්ගය. ඊට පස්සේ ඇති වෙච්ච ඔය පාවොක් ස්වාමීන් වහන්සේත් අත්ත වශයෙන්ම කියනවා නම් ඒ විසුද්ධි මාර්ගයේම තමයි තමන් වහන්සේගේ මේ භාවනා ක්‍රමය සකස් කරගන්නට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේලා බුරුම වුණාට ඒ ශාස්ත්‍රලා ඉතාම ගෞරවයෙන් සලකනවා මේ පොත ලියවිලා තියෙන ලංකාවේවත් ලාංකිකයෝ විසින් බුද්ධ දේශනා 84000ක් ධර්මස්කන්ධය ඒ භාවනාවකට නැත්තම් මේ පෘථග්ජන කෙනෙක් නිවන් දකින්න තැනට යනකොට ක්‍රමක්‍රමයෙන් මතුවෙච්ච හැටි ඉදිරිපත් කළ තියෙන ස්වරූපෙට ස්තුතිවන්ත වෙනවා. ඉන්සා සතිපට්ඨාන භාවනාව විස්තර කෙරෙන්නෙම බොහෝ විට මෙන්න මේ සත්ත්ව විසුද්ධි ක්‍රමයට. ඒකෙදී ලංකා ඉතිහාසය ගත්තොත් මේක ඉස්සල්ලාම හඳුනාගෙන මේක තමන්ගේ ජීවනාලිය වශයෙන් පණ වාගේ රැක්කේ අපේ ওই නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ලියාපු පොත තමයි සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන. ඉතින් ඒක මගේ ගිහි ජීවිතේදී මට පුදුමාකාර විදිහට උදව් වුණා. ඒක උදව් වෙච්ච ප්‍රමාණය කියනවනම් ඒ පොත කියවලකොට එක පරිච්ඡේදයක් කියවපු ගමන් මම කරන්නේ පොත වහලා පැත්තක තියලා ඉතින් භාවනා කරනවා. මට ගුරුවරෙක් හිටියෙත් නෑ. එතකොට ඔය කිසිම මේ ඒ මානසික වාතාවරණයක් තිබුණේ නමුත් මේ පොත කියවන කියවන වතාවේ හරියට බලනකොට ඒ පොතත් එක්ක යනවා වගේ. කියවලා අත්දකින්නකොට පේන්න පටන් අර ගන්නවා මේ ලියලා තියෙන්නේ තන්නේ ක්‍රම මූල ධර්මයක් නෙවෙයි ප්‍රායෝගික පැත්තක්. ඒ තරමටම ඥානාරාම අපේ ඒ නායක ස්වාමීන් ඉස්සරහා ඉන්නවා වගේ. ඒ කියන ඉදිරිපත් කරලා තියෙන ස්වරූප ඉදින් ගහම එව්වයි සතිපට්ඨාන ගලපලා තියෙන හැටි රත විනීත ප්‍රතිපදාට ගලපලා තියෙන හැටි අපි දන්න සීල සමාධි ප්‍රඥා ක්‍රම හරිය ලස්සනට ගොනුවක් තිබුණා. ඉතින් ඒක නිසා මේ පොත මට බොහොමත්ම ප්‍රයෝජනවත් වුණා. නමුත් ඇත්තටම කියනවා නම් ඒ ඥානරාම ස්වාමීන් වහන්සේගේ විශිෂ්ට සේවාව ඔප්නැංගුනේ එහෙම නැත්නම් ඒක තව කෙනෙකුට විස්තර කිරීමේ sannivedanaya කිරීමේ ඒ බාහිර සාසනයට සම්බන්ධ හොඳ කොටහ සිදුුනේ බුරුමේ ඉන්න කාලේ. ඒ ස්වාමීන් වහන්සේ තමන් යමක් දැනගත්තට පස්සේ තව කෙනෙකුට ඒක කියා දීමේදී මේ පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේගේ තිබුණාර විශිෂ්ට ධර්ම කතික ස්වභාවය හරීම ගෞරවයෙන් අනුන්ගේ මානසිකත්වයේ කෙරෙහි විශාල ගෞරවයකින් තමන්ට කරන්න පුළුවන් උපරිමේ සකස් කරලා දීමේ මේ ප්‍රයත්නයක තමයි ඉදිරියයි. ඉතින් ඒක නිසා ඒ ඒ දෙපැත්තෙන් වුණාට පස්සේ ඒක ධර්මතා Taman තේරුම් ගන්නත් තව කෙනෙකුට ඒක කියලා දෙන්නත් එහෙම නැත්නම් තව කෙනෙක් ප්‍රශ්නයක් නගනකොට ඒ ප්‍රශ්නේ වටහා ගන්නත් උගාවක් උදව් වෙනවා. ඉතින් ඒ නිසා සමහර කොටස් මේකේ හුදු සූතමේ ඥානෙ පිණිසත් හේතු වෙනවා වෙන්න පුළුවන්. සමහර කොටස් තම තමන්ගේ අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කරගත්ත කොටස් වෙන්න පුළුවන්. ඉතින් මේ දෙක වෙන් කරන්න හදන්න යන්න එපා. මොකද මේ දෙක එකට ගමන් කරන්නේ. ඒ සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙටත්, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානටත් ගමන් කරන නිසා ඒව එකිනෙක එකිනෙක අන්තර් සම්බන්ධතා දැනගන්නකොට තමයි අපිට <clears throat> ඒ බුදුහාමුදුර කෙනෙක් මේ කිසිම ප්‍රතිපදාවක් නැති හුදු දුකින් පිරිච්ච ලෝකෙක ඒකෙන් ගැලවෙන්න පුළුවන් කියලා හිතලා ගැළවිලා තාම දුකේ ගැලී ඉන්න මිනිස්සෙයින්ට ක්‍රමවේදයක් අනුව ඒක මතු කරලා දීපු ආශ්චර්යය තේරුම් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පෙරදුනා වැරදුනා බැරි වුණා කියලා කවදාකවත් කනගාටු වෙන්න නරකයි. මොකද අපේ මනස සකස් වෙලා තියෙන්නේ මෙවයි කරගන්න නෙවෙයි මේ කාම සැපේට, ආමිෂයට, ලෝක ලෞකික සැපේට. දැන් මේ යන්න හදන්නේ ඒ ඒකත් එක වේගයක් ප්‍රතිපා මේ හේතුඵල ධර්මයක් අනුව යන්නේ මෙන්න මේ තාලෙට සතවිනිත ප්‍රතිපදාවේ හැටියට එක එක ධර්මයක් එක එක ධර්මයට හේතු වෙන ආකාරයට කටයුතු කරන ගියොත් අර යම් නරක පුරුද්දකට වැඩි කල් ලැබැහි වීමෙන් අන්තුයක් ඇබ්බැහියක් බවට පත් වෙන්නේ යම් ආකාරයකටද ඒ නරක පැත්ත නම් ඒහා සමානම මේ හොඳ පැත්තට වටනට පස්සේ අනිවාර්යයෙන්ම ඒකේ ඇබ්බැහියකට එනවා ඒ නිසා මේ ප්‍රතිපදාවට වැටුණාට පස්සේ කියන්න තියෙන්නේ ඒ සඳහා අප්‍රමාද වෙන සෑම චිත්තක්ෂණයකින්ම අපි නිවනට කිට්ටු කරනවා චිත්තක්ෂණ අචිත්තක්ෂණ පාසා. තබන පියවරක් පාසා ඒ දිහාට කිට්ටු කරනවා. ඒ නිසා අපි නිවන් දැකලා මිසක් කවදාකවත්ම නතර වෙන්නේ නැහැ කියලා කියතයි. අනිවාර්යයෙන් මේ පැත්තට හරවලා තිබ්බට පස්සේ තබන තවන පියවරකින් ඒකට යනවා. ඒ නිසා මේ ප්‍රතිපදා ඉගෙන ගත්තට පස්සේ අර කුකුස් කරන ගතිය තමන්ගේ හිත දෙගිඩියා කරන ගති බොහෝ අඩු වෙනවා. ඉතින් මේ පසුබිම පිළිබඳව හඳුන්වා දීම පිළිබඳව විස්තරෙන් පස්සේ දවස නැත්නම් අද ධර්ම දේශනාව ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සීල විසුද්ධිය පිළිබඳව හඳුන්වා දීමක් පදනම සකස් කිරීමක් කරන්න. සරුවචනන්සේ සඳහන් කරන්නේ ආදි මේව විසෝදේහි කුසලේසු ධම්මේසු කියලා. යමෙක් භාවනාවට බහිනවා නම් මුල පිරිසුදු කරගන්න කියලා. මොකද්ද ආදිය සීලේන පරිසුද්ධං දිට්ඨිච උජුකා. සීලයෙන් පිරිසුදු නම් දෘෂ්ටි ඍජු නම් එච්චරයි ඉල්ලන්නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියනවා. ඒ දෘෂ්ටිය ඒ කර්ණිමිත සූත්‍රයේ සඳහන් කරන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා. අදිත්‍යක්‍ය කිත්‍යා දෘෂ්ටියකටපත් නොවි සිල්වන්ත වුණා නම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම තමන් කර තමන් අනුකම්පා කරන නිවනට ලැබිච්ච පුද්ගලෙක්. ඉතින් සයිතින්ති සීලය හේතුඵල ධර්මතාවයක පාදම වශයෙන් මූල වශයෙන් සඳහන් කරනවා. ඒ සීලය විසුද්ධියක් විදියට එහෙම නැත්නම් මේ සීලයේ සීලයේ සඳහා නෙවෙයි සීලය චිත්ත විසුද්ධිය සඳහා කියන ප්‍රායෝගික නැම්මකට තල්ලු කිරීමක් මේ සීලය සහ විසුද්ධි කියන පද දෙක එකතු කිරීම සිදු වෙනවා. එකතු කිරීමේදී සිදු වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි සද්ධාව සහ කුසල ඡන්දය කියලා කිව්වහම සද්ධාව කියලා කියන්නේ හොඳයි. නමුත් තාම මේ සක්‍රිය වෙලා නැහැ. ක්‍රියාවත් වෙලා නැහැ. ඒ සද්ධාව පියවර හතරකින් පහකින් ඉස්සරහට ගියාට පස්සේ තමයි කුසල ඡන්දයක් වාටපත් වෙන්නේ. කරබැලීමේ ආසාව පහළ වෙන්නේ දාට. උදාහරණයක් වතින් කියනවා තවත් ඒකට අටුවේ වී තිබුණට ඒ වී පැලවෙන ගහක් බවට පත් වෙන්න පොළොවට වැටෙන්න ඕන රස්නියක් ලබන්න ඕන තෙතමනේල ඇති වෙන්න ඕන ඒක තමයි කණු කැපිලා එදා ඉඳලා වැවෙන්න පටන් ගන්නවා අර වීයට වේලා තියෙන තාක්කල් ඒකේ ජීව ශක්තිය තිබුණට සක්‍රිය නැහැ ප්‍රරෝහණේ වෙලා නැහැ කණු කැපිලා නැහැ ඒ වගේ තමයි සීලයක් තියෙන්න පුළුවන් අටුවේ තියෙන වී වාගේ හැබැයි ඉතින් මෙහෙම එක්කුත් තියෙනවා එහෙම තියෙන විදිහ ගොඩක් කල් තියාගෙන ඉන්න පුළුවන්. පැල වුණොත් නම් ඉතින් එක්කෝ ඒක ඒ කාලේ ගත කෙරුවා ඉවර වෙනවා. ඒක නිසා මේ සීලය සීලයේ සඳහාම ගත කරන්නේ නැත්තෝ හයියෙන් මේ බුද්ධ ශාසනය පැවැත්ම ගැන කතා කරනවා. හැබැයි කවදාකවත් ඒ ඇටේ පැල කරන්නේ නැහැ. ඒත් දන්න පැල කෙරුවොත් ඕක කරන්න බෑ. පැල කෙරුවොත් ඒ බීජ නියාමයට උතු නියාමයට කම්ම නියාමයට ධම්ම නියාමයට අහුවෙලා ඒ පැලේ ටිකක් ලොකු වෙලා ගෝයන් කරලක් බවටපත් වෙලා ගෝයන් ගහක් බවටපත් වෙලා කරල් හැදිලා ඒ චක්‍රයට යනවා. ඒ නිසා සීලය සීල විසුද්ධියක් බවටපත් උනට පස්සේ ඒක ක්‍රියාවේගයක් තියෙනවා. සක්‍රීය භාවයකටපත් වෙනවා. ඒකට අපි කියන්න පුළුවන් සීලේ අදි සීලයක් බවටපත් කිරීමක් කියලා. ඒ නිසා අපේ ජීවිතේ කොතනදීද මේ සීලය අදි සීලයක් වටපත් වීම සීලය සක්‍රිය තැන්න බවට පත්වීම කියන එක මේ කොයි වෙලාවෙ සිද්ධ වෙනවද කියන්න බෑ. ඒකට සීල්වන්තව අටුවේ තියෙන වී වගේ ඉන්න අවස්ථාවල් තියෙන්න පුළුවන් නරක දෙයක් නෙවෙයි. නමුත් මේ භාවනාවට බැසයි කියලා කියන්නේ ඒ පුද්ගලයා ඒ සීලය ක්‍රියාවත් කරනවා. ඇටේ පැල කරගත්තා වාගේ එතන ඉඳලාම වැවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සීලය අවශ්‍ය වෙන්නේ මොකටද? සරුවචන් වහන්සේගේ දර්ශනය අනුව සෑම පුද්ගලයෙකුටම මිනිස්සෙකුටම මනුස්ස හිතක් ලැබුණොත් ඒ හිතේ ප්‍රകൃතිය ප්‍රභාසර බවත් පවිත්‍ර බවත් ඒ වගේම ඊ타ත්ම පිවිතුරු එකක් බවත් උන්වහන්සේගේ පොදු ප්‍රකාශනය. හැම මිනිස්සෙක් තුළම තියෙන හිත පබස්සරමිදම් භික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ලීට්ඨේ උපක්ලීට්ඨං කියන විදිහට ප්‍රභාසර වූ නික්ලේශී වූ නිකලැල් වූ පිවිතුරු දෙයක් මේ මෙවැනි වූ සමාකාර භාවයකින් යුතු පිවිතුරු හිත මම ගෑණියෙක් මම පිරිමියෙක් මම උගතෙක් මම නූගතෙක් මම ලස්සන කෙනෙක් මම බුරුම ජාතිකයෙක් මම ඉන්දු ජාතිකයෙක් කියලා කියාගන්නේ මෙන්න මේ ලස්සන පිරිසිදු පිවිතුරු හිතේ වටේ ගෑවිලා තියෙන උපක්ලේශානුව තමයි. ඒකේ කච්චල් බැඳිලා තියෙන ක්‍රමයට තමයි. මලකඩ බැඳිලා තියෙන ක්‍රමයට තමයි. දූවිලි අණුව තමයි ඒ පුද්ගලයා තම තමන්ගේ තාරාතිරා වෙන් කරගන්නේ. මේ තාරාතිරම හයි හත්ති වෙන්ට වෙන්ට අර හිතේ තියෙන ප්‍රකෘති ප්‍රභාස්වරය මැකෙනවා. ඒ පිට තියෙන උපක්ලේශ අඩුවෙන්න අඩුවෙන්න තමන්ගේ අනන්‍යතාවය පිළිබඳ සම්දි නොකරන්න නොකරන්න ප්‍රභාස්වරය මතුවෙනවා. ඉතින් ඒක නිසා අපිට ඇත්තට මේ ප්‍රභාස්වරය මකන අර පිට තියෙන තුනී තහඩුව, තුනී ආවරණය, තුනී උපක්ලේශය ප්‍රභාස්වර හිතත් එක්ක බලනකොට තඹ දොයිතුවට වටනාකමක් ඇතියක් නෙවෙයි. ඒකේ තාමත්ම තුනී දෙයක් අටියට පිටරේක තියෙන වටේ සිවිවාල්. නමුත් එන්නේ ඒකෙන් තමයි පුද්ගලයා මම ආයනයක් ඇති කරගන්නේ ඒ ඒ හුදු මනුස්ස හිත තියාගෙන නෑ මම අරයා වගේ නෙවෙයි. යාගේ රුචිකත්වය මගේ රුචිකත්වය නෙවෙයි. මම මෙහෙමයි. මගේ රුචිය මෙහෙමයි. මගේ පෞරුෂත්වය මෙහෙමයි කියලා අපි ගහපාදෙමින් සටන් විරුද්ධ සටන් කරන්නේ අයිතිවාසිකම් ඉල්ලන්නේ ඔය ඇතුලේ තියෙන ප්‍රභාස්වර හිතට නෙවෙයි අර පිට තියෙන පුංචි තුනි උපක්ලේශ ටිකට. ඒකේ තියෙන තකතිරුකම තමයි ඒ උපක්ලේශ වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රභාසරේ කැපෙන බව දන්නේ. යම් දවසක අපි මේ බාහිරේ තියෙන උපක්ලේශ තී තට්ටුව සිවිය තුකුණු මේ තෙල් කුණ ටික ප්‍රභාසරෝ හිතත් එක්ක වන්න බොහෝම තුනී දෙයක් බවත් මේක අල්ලාගෙන මේ අයිතිවාසිකම් කියන්න කියන්න කියන්න manussත්වයෙන් පිරිහෙන බවත් බාහිරේ එහෙම නැත්නම් වට පැත්තට හිත තල්ලු වෙන බවත් ඒ වටතට්ටුව පුංචි කළ සලකලා ඇතුළත තියෙන ප්‍රභාසර හිත වශයෙන් අපි ඔක්කොම සමානයි. මේක උපයන්න අපි සංසාරයක් මහන්සි වෙලා තියෙනවා. එහෙවුතියෙද්දී අරයා දෙමලා මෙයා සිංහලයා මෙයා බෞද්ධයා අරයා බෞද්ධයා මෙයා ගෑණි මෙයා පිටිමේ මෙයා පැවිදි මෙයා පැවිදි කියලා මේකට රණ්ඩු කරන්න කරන්න වෙච්චාම ඉන්නේ අර තියෙන දඹරත්තරන්ට කෙලේ මේ මේ නෙසලකිල්ලක් වෙනවා. දඹරත්තරන දඹේ ඇතුලේ තියෙන ප්‍රභාස්වරයට තුච්ච කිරීමක් වෙනවා. ඒක අනුන්ට කරන්න කරන්න කරන්න Taman තුච්ච වෙනවා. නිසා අපිට සිද්ධ වෙන්නේ ඇතුලේ තියෙන මේ දඹරත්තරන දඹරත්තරනක් වශයෙන් පිට කාගෙත් පොඩි පොඩි උපක්ලේශ ටිකක් තියෙනවා. ඒක දඹරත්තර නැත්නම් ඒ ප්‍රභාස්වරයත් එක බලන බොහොම තුනී සිවියක් විතරයි. ඒක වැත්තක දාලා අපේ තියෙන මේ manussකම අපේ තියෙන මේ සමානාත්ම භාවය අපේ තියෙන මේ පෙරපින් කරලා මේ ලැබිච්ච తত্ত্বය ඒ ස්ත්‍රියාවක් වුණා පුරුෂයෙක් වුණා කියනකින් පහත් කළා තුච්ච කළා තාරාතිරංග වලට දැම්මොත් ඒ දමන පුද්ගලයා ඒහා සමානම කෙලසීමකටපත් වෙනවා. manussකම උත්තර දුර්ලභ වස්තුවක්. ක්ෂණ සම්පත්‍ය දුර්ලභ වස්තුවක්. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා අපිට පෙන්වන්නේ මේ ඇතුළත තියෙන සමාන ප්‍රභාසර ගතියයි. ඒක තටමන දෙයක් නෑ. උප්පත්තියෙන් හම්බෙච්ච බූදලයක්. ඒක පිළිබඳව අපි අයිතිවාසිකම් සටන් කරනවා අපි සක්විති රජපටව් වගේ. අපේ කිසිසේත්ම අඩුපාඩුවක් අපසට යන ගතියක්, කෙලස ගන්න ගතියක් ප්‍රබාසයට අඩුවක් වෙන්නේ නැහැ. නමුත් කොයි වෙලාවෙ හරි අර වට පිට අවුටම පිටටම තියෙන එළියෙම්ම තියෙන කුණු තට්ටුව පිළිබඳව මම මාගේ කියන්න පටන් අරගත්තොත් අපිට අර ප්‍රභාස්වරය අර පිවිතුරුකම ඒ චිත්තක්ෂණයම අපෙන් වෙන් වෙලා යනවා. ඒ ප්‍රභාස්වරයේ මේකෙන්ම අවුල් වෙලා යනවා. ඒ නිසා අපිට තියෙන්නේ මේ පිට තියෙන තුනී තට්ටු ඕක මහා ලොකු දෙයක් නෙවෙයි තමයි. නමුත් ඒකම ගැන කතා කරන මිනිහට ඒකම ලෝකේ වෙනවා. අර ප්‍රභාස්වර නොපෙනී යනවා. මෙන්න මේ තට්ටු ටික අයින් කරන එකයි. ඒකෙදි කියනවා ඔය සාමාන්‍යයෙන් සුරංගනා කතාවල තියෙන කතා තමයි. ඒ නාගමාණික්යක් සහිත නයා ගංගාවකින් මතුවෙලා එයා ඒ ගොදුරුහන්ට ඕන වෙච්චාම රාත්‍රී කාලයේ සෙනගන තැනක මණික වමාරනවලු. නාගමණික වමාරලා ඒ ආලෝකයට බලලා පිට ඒකෙන් පේන සත්තු ගොදුරු කිල්ල ආය මණික ගිලගෙන යනවලු ගඟට. ඉතින් යම් කිසි කෙනෙකුට මේ නාගමාණිකය ගත්තොත් එයාට සක්විති රජ කෙනෙකුගේ මාණික රත්නය වාගේ ඊටාම වටිනාකමක් සහිත දෙයක් ලැබීමෙන් ලෝකේ ලොකුම පෝස්තා වෙන්න පුළුවන් නිසා එවැනි නාගමාණිකයක් සහිත ණයෙක් වෙන තැනකට බලාන ඉඳලා ඒ ණයා මේ මණික වමාරලා ආසන්නෙමලු ඉන්නේ මේ ගොදුරු හොයමින් මණිකට ඈත් වෙන්නේ නැතුව. නමුත් ඒ පුද්ගලයාට කරන්න වෙන්නේ ඒ තමන් අස්වැක් පිට යනවා නම් අස්ව වෙට්ටකින් එහෙම නැත්නම් හරකෙක් පිට යනවා නම් ගොම්බෙට්ටකින් අර මණික වහන එක විතරලු. වහපු ගමන් ඒක කාන්තිය නැති වෙච්ච ගමන් නයාට නැවතත් මණික හොයාගන්න බැරි වෙලා පොළවේ හැපිලා හැපිලා හැපිලා මැරලා යනවා. ඊට පස්සේ යාගේ තෙද බිඳිනවා අර මනුස්සයා නාගමණිකේ ගන්න පුළුවන්. ඒ වගේ අපේ මේ නාගමණික අස බෙට්ටකින් වැහිලායි තියෙන්නේ. අපි මේ බෙට්ට තමයි මම කියාගෙන නටන්නේ. ඉතින් ඒ වෙනකන් ගඳ ගන්නවා. ඔය අස්සබෙට අයින් කරපු ගමන් ඇතුලේ තියෙන නාගමාණික හැම කෙනෙකුටම සමාන මාණිකයක් තියෙනවා. manussකම තියෙන තාක්කල්. ඉතින් තමයි මේ කට්ටිවාද වෙන්කිරීම මේක මේකේ තියෙන තද බලම විහිළුව තමයි මේ කට්ටිවාදය ඇති කරන්නෙම ආගමේ. අන්නේ ආගම නොතිබුණා නම් හොඳයි කියලා හිතනවා මේ වැඩේ ලේසි කියලා හිතනවා. අපිට මේ අයිති නාගමාණිකයට අයිතිකම් කියනවා මිසකර පිටින් ගෑවිච්ච ඒ කුණට අයිතිවාසිකම් කතා කරන්න ගියාම ගැටුම බවත් මේ කුණ කැපීම කෙලස් කැපීම කියලා සඳහන් කරනවා. ඉතින් සරුවච්චන් ආංශි ලෝකේ පහළ වෙන්න ඉස්සල්ලා මේක පිළිබඳව මේ මතේ මතුවෙලා හුඟ දෙනෙක් මේ පිට තියෙන මේ අස්ස බෙට්ට එහෙම නැත්නම් ගොම්බෙට්ටේ වටම කට්ටි තට්ටුව දැකලා තිබිලා තියෙනවා. ඒකට කියන්නේ හිටියේ වීතික්කම කෙලස් කියලා. මේ කෙලස් වල පිටම කට්ටේට කියන්නේ වීතික්කම කෙලස් කියලා. ඒ වීතික්කම කෙලස් වුණාට පස්සේ ඒ පුද්ගලයාට මේ සමාන නාගමාණික්යක් හා සමාන වූ මිනිස්සෙක් මරණවා කියන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි. ඒ මිනිස්යාගේ දේ හොරකම් කරනවා කියන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි. ඒ මිනිස්යා කාමීත්‍යචාරය යොදවනවා කියන එක හොරකම ලොකු දෙයක් නෙවෙයි. බොරුවක්, කේලමක්, කීස වචන, පරස වචන කියන එක ලොකු දෙයක් නෙවෙයි. මොකද ඒ තරම්ම ඒ පුද්ගලයා අර කෙලස් කන්දේ පිටම තට්ටුවත් එකයි අඳුරගන්නේ. එයාගේ වෙන්නේ උල්ලංඝනය. සමාජ නීති කැඩීම. ලෝකයේ තියෙන නීති පද්ධතිය උල්ලංඝනය කරන විට වීතික්‍රමණය කරනවා කියන වචනයයි සාමා මේ ආගමික වචනේ නීතිය පැත්තෙන් කියන්නේ උල්ලංඝනය කියන්නේ. ඉතින් අපි ලම් කිසි වෙලාවකට එවැනි උල්ලංඝනය වෙන කෙලේශයක් අපි ළඟ තියෙනවනේ ඒ උල්ලංඝනය වෙන අවස්ථාවල් කියලා කියන්නේ අර කියන සතුම් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය, බුරු කේලා මේ වචන පරිසු වචන මත් පැම්පානේ වැරදි ජීවන රටා වගේ දේවල්. ආන්නේ ඒවා කෙරෙන තාක්කල් තවත් එවැනි වූ නාගමානිකයට කෙලෙහිමක් වෙනවා. නාගමාණිකය කියන මම අදහස් කරන මේ ප්‍රභාස්වර හිතකට කෙලසීමක් වෙනවා. ඒක සහගාන. ඒක නිසා අපිට කිසිම අයිතිවාසිකමක් නැහැ. අපේ හිත කෙලසුණාට තවත් මිනිස්සෙකුට තවත් සතෙකුට හිංසා කිරීමට. විශේෂයෙන්ම මේ වීතික්‍රමන මට්ටමේ. අන්න ඒක දැනගෙන ඒවා මේ මොනවාද සංවරයෙන් තොර හිතකින් මේක වෙන්න පුළුවන්. ඒ නිසා මේක හික්මවන්න ඕනේ. මේක සංවර කරගන්න ඕනේ කියලා යම් කිසි පුද්ගලයෙක් පෙළඹෙනවා නම් පෙළඹෙන්නේ ඒ පුද්ගලයා මේ සංවර නොවුනොත් හිංස වෙන බාහිරේන එක්කනාගේ හිතට ලොකු ගෞරවයක් තියෙන නිසා. යාගේ අයිතිවාසිකම් පිළිබඳව වග වෙන නිසා. සදාචාරාත්මකව වග වෙන නිසා. ඉතින් මේක තමයි සුද්ධම අර්ථකතනයේ ශිෂ්ටාචාරය. අපි මේ දේ නැත්තම් අශිෂ්ටයි. මේ දේ නැත්තම් අපි මහත්ම ගති නෑ. හික්මිච්ච ගති නෑ. සීලයක් නෑ. සීතලකමක් නෑ. නිසා සීලේදී කරන්නෙම තවත් අභිවාගම ඉන්න මිනිස්සෙගේ ඒ තියෙන සදාචාරාත්මකව අයිතිවාසිකම පණ පණට එහා තියලා රකින්න එකයි. ඒ නිසා සීලයට කියනවා අපි වීතික්කම කෙලස් කපන වැඩපිළිවෙලක් කියලා. ඒ නිසා සීලයෙන් පරිසං වේද මනුෂයා කරන්නේ කවදාකවත් අනුන්ට හානියක් කරන්නේ ඒ නිසා Tamanට හානියක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් Tamanගේ මත්තට හානි කරන්නේ නැහැ. වර්තමානට හානි කරගන්නෙත් නැහැ. මෙන්න මේ දෙකෙන් වෙන් වුණාට පස්සේ යාට සීලවන්තයි කියයි. ඒ පුද්ගලයාගේ එතකොට වෙන්නේ ඒ කියන වීතික්‍රමණය වෙන්න තියෙන අවස්ථාවල් නැති වෙනවා. හරීම සංවේදී පුද්ගලෙක් පාටපත් වෙනවා. ඇසුරු කරන සෑම කෙනෙකුගේ සුභ සිද්ධිය හිතසුව මගේ වගකීමක් වෙන්න බලන්න. සරුවත්ඥාන්සේ මේක අර්ථකථනය දෙන්නේ උන්වහන්සේගේ ක්‍රියාවෙන් කොහොමද? මගේ හැසිරීම නිසා කායික වාචසික මානසික හැසිරීම නිසා කාටවත් අකුසලයක් කරගන්න අවස්ථාවක් මම දෙන්නේ නැහැ කියලා. සරුවත්ඥාන්සේ දැකලා නරක හිතක් කාටවත් පහළ වෙන්න බෑ. සරුවත්ඥාන්සේගේ වචනයක් අහලා නරක හිතක් කාටවත් පහළ වෙන්න බෑ. ඒ තරමටම උන්වහන්සේ වග වෙනවා ආ දසවත් චර්චයක් ගෙනියන්න තමන් පිරිනුවම් පාන එක නෙවෙයි වැඩි. පිරිනුවම් පෑවට පස්සේ වුණත් ඉතුරුන ආදර්ශය මොකද්ද කියන එක විතරයි උන්වහන්සේ සලකන. මොකද උන්වහන්සේ ජීවත් වෙන අවුරුදු 45යි. 45 තුල කරපු දේවල් වල සුවඳ මතකේ තමයි මේ අවුරුදු 2550 ගණක් අපි ගිහිලා තවත් දෝත නලලේ තියලා ධන බිම ඇනගෙන අපි මේ වඳින්නේ උන්වහන්සේ ඒ අවුරුදු 45 ලෝකේ දිනා ගන්න ගියේ නැහැ. කවුරුත් පරද්දන්න ගියෙත් නැහැ. උන්වහන්සේ කරපු සෑම දෙයකම කෙරුවේ මම පිරිනුවම් පෑවට පස්සේ ඉතුරු වෙන ආදර්ශයෙන් වත් කිසි කෙනෙකුට පාප හිතවිල්ලක් පහළ වෙන්න බෑ. ප්‍රසාද ජනක හිතවිල්ලක්මයි පහළ වෙන්නේ. සෝබන චෛතසිකයක්මයි පහළ වෙන්නේ කියන එක සම්පූර්ණ කරන්නයි උන්වහන්සේ සාරා සංකේ කල්පලක්ෂය මගේ හිත යම් කිසි කෙනෙක් දැකලා අප්‍රසාදයක් පහළ වෙනවනම් ඒ මොකටද? එයාගේ මොන ගුණ ගුණයක් නිසාද? අන්නේ නුගුණේ මල් ළඟ තියනවාද කියලා බලලා නැති වෙනකම් හේදුවා. ජා සරුවචන් වහන්සේ එවැනි ශ්‍රේෂ්ඨ සද්දේය වස්තුවක් අබෞද්ධයෙකුටත් බෑ කියලා කියනවා සරුවචන් වහන්සේ දැකලා පවක් කරගන්න. ඒකට වග වෙනවා. අපිට ඒක කරන්න බෑ. <clears throat> ඒක නිසා ඔය සාමාන්‍ය අටුව ආව එක නීච රීච දිගටම පවත්වාගෙන යනවා. ඒ යම් කිසි විදිහකට යම් කිසි කෙනෙක් අකුසල කර්මයක් කරගෙන තියෙනවා නම් මේ ශාසනය ඒක පසේ බුදුරජාන් වහන්සේ ක්‍රමක් නිසා එහෙම නැත්නම් රහතන් වහන්සේ නමක් නිසා වෙන්න පුළුවන්. නමුත් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් නිසා පාපයක් කරගන්න අවස්ථාව අඩුයි. ඒ තරමට උන්වහන්සේ මේක සුද්ධ කරපු නිසා උන්වහන්සේට ස්වයං බුද්ධ සම්බුද්ධ සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඉතින් මේ සාමාන්‍ය රහත් මාර්ගයේ සඳහා යන කෙනාට එවැනි වූ පිරිසුදුකමක් ශ්‍රේෂ්ඨත්වයෙන් අගය කරන මිසක ළඟා වෙන්න අමාරුයි. ඒ කියන්නේ අපි ටිකක් බංකොලොත් ආර්ථිකයක් පවත්වන්නේ අපිට කරන්න පුළුවන් ඉන්නේ අපේ රහත් මාර්ගයට බාධා නොවන විදිහේ සීලයක් රැකගන්න එක විතරයි. අන්නේ වීතික්කම කෙලස් මේකයි කියලා දැනගෙන ඒ වීතික්කම කෙලස් පිළිබඳ වග වෙන්නේ නැති කෙනාට ඊට පස්සේ තියෙන චිත්ත විසුද්ධිය කියන එක කවදාකවත් කරන්න බෑ. යකඩ මල්ලට ගුල්ලෝ ගහලා නම් හාල් මල්ල නොබල විසිකර කියලා කියන්නේ. ඒ නිසා සීලය අජිත්‍ර අසබල අකල්මාශ්‍ය කියන විදිහට කබර හැදිලා නැතුව, මැලවිලා නැතුව, කැඩිලා නැතුව තිබුණු එකක පමණමයි චිත්ත විසුද්ධියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. චිත්ත විසුද්ධිය ගැන අපේක්ෂා කරන කෙනා ඒ නිසා නිතරම වග බලා ගන්න ඕනේ මගේ හැසිරීමෙන් කායික වාචික හැසිරීමෙන් කාට හරි කම්පනයක් චංචලයක් සැලීමක් ඇති වෙනවා කියලා. ඇති වුණොත් වග වෙන්න වෙනවා. ලොකු වගකීමක් ඒතකොට Tamanට සිද්ධ වෙනවා නොදැන කරන එක නෙමෙයි. දැන දැන දක දක කාට හරි එකෙන් හිත කුප් වෙන ගතියක්, රාගය විසෙන ගතියක්, මෝහය විසෙන ගතියක් ආවොත් ඒක ආපිට Tamanට එනවා. ඒ නිසා නිතරම සැලකිලිමත් වෙනවා. සමාජික ජීවත් වෙනකොට මේ සමාජය අපේව දක්වන දර්පණයක් වාගේ ආදාසයක් වාගේ කණ්ණාඩියක් වාගේ. ඒ සමාජය අපි දකින්නට කිපෙන ගතියකට එනවා නම් ද්වේෂයෙන් ඒ මිනිසු කුප්පයි කියලා අපිට බේරෙන්න බෑ. එහෙනම් මම ඒකට අරමුණු වෙලා තියෙනවා. ඒ වගේම රාගය දනවනවන ඒකට මම අරමුණු වෙලා තියෙනවා. දකින්නකොට මෝහයට හේතු දකිනවා නම් මම මේකට අරමුණු වෙලා තියෙනවා කියලා හැදෙන්න ගන්න උත්සාහය තමයි සීලය කියලා කියන්නේ. ඒ නිසා සරුවත් chance සඳහන් කළා තියෙනවා සීලයක් කවදාකවත් මෝඩයෙකුට රකින්න බෑ කියලා. පේන්නේ නම් නිකන් හරියට සීලයෙන් ප්‍රඥාවට තුඩු දෙනවයි කියලා. නමුත් ඒක දිහා හොඳට බලනකොට ප්‍රඥාවකින් තොරව සීලයක් රැක ගන්න බෑ. ඒ දෙක අතර තියෙන පුදුමාකාර අන්තර් සම්බන්ධතාවයක්. නමුත් පටන් ගැනීමේදී ප්‍රඥාවට නෙමෙයි අපි ලකුණ පෙන්වන්නේ සීලයට ලකුණ පෙන්වන්නේ සීලෙ දිගේ යනකොට ප්‍රඥා වෙයි කියලා. නමුත් ඇත්ත වශයෙන් කියනවා නම් මෙවැනි ධර්මතාවයක් තේරුම් අරගෙන සීලයක් සමාදන් වෙනවා කියන එක ප්‍රඥාවන්තයෙකු වැඩක්. ඉතින් මේකට බොහොම ලස්සන සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා සරුවචනංශ වැඩ ඉන කාලේ. උන්වහන්සේ දක බලා ගන්නට ඒ සෝනදණ්ඩ කියන බ්‍රාහ්මණයා තමන්ගේ ගෝල බාල පිරිසත් එක්ක ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ ගෝල බාලයෝ හරියට ඒ බ්‍රාහ්මණයට කියලා තියෙනවා එපා සරුවචනාංශ ළඟට යන්න. එතකොට එයා මේ ශාස්ත්‍රීය කුලයෙන් පැවිදි වෙච්ච කෙනෙක්, බ්‍රාහ්මණ ආගමට ගහන කෙනෙක්, කුල ભેදේ පිළිගන්නේ නැති කෙනෙක්. ඔබ වගේ මේ උසස් කුලයක ඉපදිච්ච බ්‍රාහ්මණ කුලයේ ඉන්න කෙනෙක් යන්න එපයි කියලා. ඉතින් සෝනදන්න බ්‍රාහ්මණයාගේ තියෙන ඒ සත්‍යයට කරු කරන ගතියට අර ඔක්කොම කී කරු කරන ගිහිලා තියෙනවා. ඊට පස්සේ සරුවචනාංශයේ සෝනදන්න බ්‍රාහ්මණයට ගෞරව කරන ආකාරයෙන් සතුරු සාමිච්ච කරලා වාඩි වෙලා කතා කරන වෙලාවේදී සරුවචනාචාරියට ඒ බ්‍රාහ්මණ ආගම අගේ ආඩම්බරය කරන්නාසේ අහලා තියෙනවා දැන් ඔබතුමා මේ පලාතේ ඉන්න වයසකම ගරුසර ගරු භාවනීය වූ බ්‍රාහ්මණ උතුමෙක් ඔබතුමා හිතන්නේ මෙවැනි බ්‍රාහ්මණයෙක් බවට පරිපූර්ණ බ්‍රාහ්මණයෙක් බවට පත් වෙන්න තිබිය යුතු අවම සුදුසුකම් මොනවද කියලා. එයා කියලා තියෙනවා අපේ පොතේ සඳහන් වෙන විදිහට සුදුසුකම් පහක් තියෙනවා. හත්මුතු પરම්පරාවෙන් වංශ කෙලසිලා තියෙන්න බෑ. ඒ කියන්නේ හොඳටම වංශවන්ත වෙන්න ඕනේ. දෙක පිරිසක් ඉදිරිපිට යන්න තරම් හොඳ පෞරුෂත්වයක් පෙනුමක් තියෙන්න ඕනේ. තුන්වෙනි එක ත්‍රිවේදය පාරගූ කියන මට්ටමට කටපාඩම් තියෙන්න ඕනේ. ඕන තැනකින් ඇහුවොත් කියන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕනේ. ඒ වගේම සීලේ හොඳ පිරිසුදුවක් තියෙන්න ඕන කිසිම කෙනෙකුගේ රට්ටුගේ චරිත කතා චරිත ඝාතනයකට අයිතිවාසිකම් කියන්න බෑ. හොඳ පිරිසිදු සීලවන ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. මේ පහ තියෙනවා නම් එයා හොඳ පිටිච්ච බමුණෙක් කියලා. සරුවත්යන්සේ කියනවා ඇත්තටම මගේ මේ ප්‍රශ්නේ වුණා මාත් දෙන්නේ උත්තරය තමයි කියලා. යම් කී තැනකට කියලා පැමිණෙන නම් එයාට මේ ලකුණු තියෙන්න ඕනේ කියලා. ඊට පස්සේ සරුවත්යන්සේ කියනවා නමුත් ඔබතුමා මේ ශේෂ්ත්‍රයේ දක්ෂයෙක් නිසා මේ හැම දිනාටම නායකත්වයේ දරන නිසා මම ඔබතුමාගේ ප්‍රශ්නයක් ඇහුවොත් මේ හතරම නෑ නමුත් ලකුණු හතරක් තියෙනවා. පහම නෑ හතරක් තියෙනවා. කොයි ලකුණ නැති වුණාට කමක් නැද්ද? නැත්තම් කොයි ලකුණ පාවා දෙන්න කැමැතිද? ඒත් කමක් නැහැ මේ කාලේ හැටියට මෙයා හොඳ බ්‍රාහ්මණයෙක් කියලා කියන්නේ පහම නැති හතරක් විතරක් තියෙනවායි කියලා හිතනනම් කොයි ලකුණද නැති වුණාට කමක් නැති කියලා. එතකොට මේ බමුණ කියනවා ස්වාමීන් වහන්සේ බ්‍රාහ්මණ වාංශික නොවුනත් හොඳ පෙනුමකින් යුක්ත ත්‍රිවේද පාරගෝ සීලවන්ත ප්‍රඥාවන්ත නම් මම ඒත් කියනවා එයා මේ බමුණු ධර්ම රකින්ද પરම්පරාව ගෙනියන සුදුස්සෙක් කියලා ඒ නිසා પરම්පරාව නැති වුණත් බමුණු પરම්පරාව නැති වුණත් මම මගේ තියෙන මේ නායකත්වය අනුව මම කියනවා බමුණු කොමඩ ගැලපෙනවා. එතකොට අර ආපු පිරිස හොඳටම කේචරණ කියනවා ඔබතුමා මේ අවුරුදු 35 40ක් විතර වෙන මේ ශ්‍රමණ බවත් ගෞතමයන් ඉදිරිපිට අපේ සම්පූර්ණ වංශය පාවා දුන්නා කිය. මොහොත් බමුණන්ගේ තියෙන අර තලතුණකමට යාට පුළුවන් වෙනවා අර පිරිස කීකරු කරගන්න. ඊළඟ සරුවචන්සි කියන ඇත්ත වශයෙන්ම මගෙන් ওই ප්‍රශ්නය වුණා මාත් කියන්නේ ඔච්චරයි. ඇත්තටම වංශය තියෙනවා නම් හොඳයි. නමුත් වංශය තියෙන එකේ ලාභය මොකද්ද? Tamanට හොඳ පෙනුමක් ලැබෙයි. සිල්වන්ත වෙන්න පුළුවන් වෙයි. ගුණවන්ත ප්‍රඥාවන්ත පුළුවන් වෙන්න පුළුවන් වෙයි ත්‍රිවේදී ඉගෙන ගන්න අවස්ථාවක් ලැබේ නමුත් බමුණු උනත් ওই ඉතුරු ලකුණු හතර නැත්තම් වැඩන්නේ නැහැ ඒ නිසා බමුණු නොඋනත් මේ ලකුණු හතර තියෙනවා නම් එයාගෙන් බමුණු වංශේ රැකේ එයා බමුණෙක් කියලා කියන්න වටිනවා ඒකට මම බොහොම කැමති වෙනවා කියලා අර බමුණට නැත්තම් සෝන දන්න බ්‍රාහ්මණයෙකු උත්තරයට අනුමත දෙනවා දීලා අහනවා මේ ලකුණු තුනෙන් හතරෙන් එකක් නැති වුණාට කමක් නැහැ කියලා කියනවනම් කොයි ලකුණද පාවා දෙන්න ඔබතුමා කැමති. පාවා දෙන වචන පාවිච්චි කරන්නේ සරුවචනන්සේ. මෙන්න මේ තුන තිබුණොත් ඒත් ඇති කියලා කියනවනම් මේ කෙනෙකුට අර පිරිස හොඳටම අභියෝග කරනවා මේ සෝනදන් බ්‍රාහ්මණයට ওই විදිහට පාවා දෙන්න එපයි කියලා. සෝනදන් බ්‍රාහ්මණය කියනවා නෑ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියනවනම් පෙනුමත් ත්‍රිවිධ පාරගෝ භාවයත් සීලියත් ප්‍රඥාවත් හතරෙන් මෙන්න මේ තුන තිබුණත් ප්‍රමාණවත් වෙන මේක නෑයි කියලා කියනවනම් මම කියනවා පෙනුම අවශ්‍ය නෑ කියලා. අත්‍රිභේද පාරකෝ නම් සිල්වන්තනම් ප්‍රඥාවන්තනම් එයත් එයාට පුළුවන් මේ પરම්පරාව ගෙනියන්න කියලා. සරුවචන කියලා ප්‍රශංසනීය. බොහොම හොඳයි. ඒ උත්තරේ මම බොහොම ඉහලින් අනුගමනය කරනවා කියලා අර තව මිරිකනවා. අල්ලා මිරිකලාම අල්ලාන ඔය තුනෙමු දෙකක් විතරක් ඉදිරිපත් කරන්න වෙනවනම් කෝකද කැමති වෙන්නේ. එතකොට ඒ එන්න එන්න උත්තර දෙන්න දෙන්න තමන්ගේ ඒ සහචර පිරිස විප්ලව කරනවා. ඔබතුමා මේ මේ අන්‍ය වංශික අන්‍ය ධර්මයක් දේශනා කරන කෙනෙක් ඉදිරියට අපේ වංශයේ තිබිය යුතු අත්‍යන්ත ලකුණු පාවා දෙනවා කියලා. ඒ සෝන්දන්න බ්‍රාහ්මණය තියෙන නායකත්වය කියනවා හොඳයි ස්වාමීන් වහන්සේ මම කියනවා මේ අපේ වංශය ඉදිරියට ගෙනියන්න ත්‍රිවේදේ නොදැනගත්තත් කමන්නේ සිල්වන්ත වෙන්න වෙනවා ප්‍රඥාවන්ත වෙන්න වෙනවා කියලා. ඊට පස්සේ සරුවචනන්සේ කියනවා හරියට හරි. දැන් එන්නේ එන්නේ එන්නේ එන්නේ නෛර්යානික සී සද්ධර්මයට කිට්ටු කරන කිට්ටු කරගෙන ඉන්නේ. ඔබතුමාගෙන් ඇහුවොත් මේ දෙකෙන් කොයි එකද නැතුනොත් මේක විතරක් තිබුණොත් ඇති කියලා අඩු කරන්න කිව්වොත් කැමැතිද ප්‍රශ්නේ ගන්න කියලා. සෝනදන්න බ්‍රාහ්මණ කියනවා ඔබ වහන්සේගේ ප්‍රශ්න සීමාව දැන් පැනලා ඔය දෙකෙන් නම් නැතුව බෑ. ප්‍රඥාව නැති මිනිහට කවදාකවත් ස්වාමීන් සීලයක් නැහැ. සීලයක් නැති මිනිහට කවදාකවත් ප්‍රඥාවක් නැහැ. ප්‍රඥාවෙමයි සීලෙන්නේ. සීලෙමයි ප්‍රඥාව වෙන්නේ. සීල නැති මිනිහට ප්‍රඥා නැහැ. ප්‍රඥා නැති මිනිහට සීලෙ නැහැ. නිසා මේ දෙක තමයි ලෝකේ අග්‍රම ධර්ම දෙක කියලා. ඉතින් සරුවචන්සේ සාදුකාර දීලා මතක් කරනවා මේක ඔබතුමාගේ කටින් කියුණාට මේක ශ්‍රී බුද්ධ වචනයක් වෙන්නේ නැහැ ඒ නිසා නැවතත් සරුවචන්සේ ඒ වචනයම එහෙමම සඳහන් කරනවා මේ ලෝකයේ තියෙන අග්‍ර ධර්ම දෙක තමයි සීලයයි ප්‍රඥාවයි. නමුත් අද සිල්වන්තයා නෝන්ජලෙක් සිල්වන්තයා කියලා කියන යමක් කරන්න බැරි මිනිසෙක් බැරිකමට සිල් රකින්නවා කියන තරමට යනකම්ම අද කියන ප්‍රඥාව ෂට ප්‍රඥාවක් වෙලා තියෙනවා. ඒක නිසා තරුණ පිරිස අද විශාල අපහසුකටපත් වෙලා තියෙනවා. මොකද මේ සිල්වන්ත වෙන්නේ නැති බැරිකමට නැත්නම් සිල්වන්ත වෙන්නේ නෝන්ජල්කමට කියලා. මුතද ලෝකයන රැල්ලේ හැටියට මේ බට වැදිලා කියලා දැන් ආපහු එන වෙලාවක් ඇවිල්ලා තියෙන අනේ එතෙන්දි පේන්න තිබිලා තියෙනවා අද ලෝකේ ඉන්නා වූ විද්‍යාඥයන්ගෙන් 90%ක්ම යෙදිලා තියෙන්නේ මානව ජාත් වර්ගයේ ලෝකෙන් තුරන් කිරීමේ ආයුධ නිෂ්පාදනය සඳහා විශාල ගණන් ඒගොල්ලන්ට හම්බ වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ සදාචාරාත්මකව වග වෙලා නැහැ. මේගොල්ලෝ කොහෙ බලන්නද යන්නේ කියන්නේ. මුත් වෙන්නේ මොකද්ද? එnde ende ende ende මේ පොළව මිනිස්සයාට වසන්ඩ බැරි තැනක් බවට පත් වෙන්න බලලා තියෙනවා. ඒ නිසා අද විද්‍යාඥ ශ්‍රේෂ්ඨ පන්ති විද්‍යාඥයන් අතරම පැහැදිලි අඩුවක් පේන්න තියෙනවා. ඒ අත්තන්ගේ දැනුවට පේන්න තියෙන අඩුවක් වශයෙන් සදාචාර පද්ධතියක් නැතිකම කවදාකවත් දියුණුවකට හේතු වෙන්නේ නැහැ කියලා. මොකද ඒගොල්ලෝ ඒක කිව්වේ සදාචාර පද්ධතියේ විද්‍යාවට ගැලපෙන්නේ නැහැ, දර්ශනයට ගැලපෙන්නේ නැහැ. විද්‍යාවේදී තියෙන්නේ නැවත නැවතත් ඔප්පු කරලා දෙන්නන්න පුළුවන් නම් ඒක පරීක්ෂා කරලා බලන්න පුළුවන් නම් ඒක සත්‍යය. ඒක විද්‍යාව. නමුත් අද පේන්න පටන් ගන්න තියෙනවා එහෙම එකක් බෑ සදාචාරයක් අවශ්‍යයි කියලා. නමුත් සරුවත් යනන්සේ මුලින්ම කිව්වා මේ ප්‍රඥාවක් තියෙනවා නම් සද්දා සීලය අවශ්‍යයි සීලයක් තියෙනවා ප්‍රඥාව අවශ්‍යයි කියලා. ඒක නිසා යෝගාවචර ජීවිතයක විතර මේ සීලයක වටිනාකම <clears throat> ප්‍රඥාවක වටිනාකම දන්න යෝගාවචරය විතර සීලේ වටිනාකම කවදාකවත් නැහැ. නමුත් මෙන්න මේ වචනේ පටලවා ගන්න එපා. ඒක තමයි හුගෝදනේ පටලවා ගන්නේ. මේ වැඩේ තේරුම් ගන්න වෙලාවේදී සීල නොතිබුණාට ප්‍රශ්නයක් නැහැ. සූත්‍ර මේ වශයෙන් අහන වෙලාවේදී සීල නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. චින්තාමේ වශයෙන් තේරුම් ගන්න වෙලාවේ සීලේ වශයෙන් ප්‍රශ්නයක් නැහැ. මේක පරිේශණය කරන්න බහින වෙලාවේ සීලේ වශයෙන් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ මිනිස්සු එදා ඉඳලා සීලෙන් හැදෙන්නේ නැත්තම් උසස් වෙන්නේ නැත්තම් එහෙනම් හොඳටම පැහැදිලි වෙනවා. එයාගේ භාවනාවකුත් නැහැ, ප්‍රඥාවකුත් නැහැ. එහෙමනම් මේ පුරුද්දට භාවනා කරන කට්ටිය, ෆැෂන් එකට භාවනා කරන කට්ටිය, ලෙඩ රෝග සුව කරන්න භාවනා කරන කට්ටිය මේකට මම කියන්නේ පිස්සු වැදෙන්න කෙටිම ක්‍රමය. මේ කට්ටියට තමයි ඔය පිස්සුව එන්නේ. යම්ම කිසි කෙනෙක් භවනා කරගෙන යනකොට සීල විසුද්ධිය කියන විදිහට අර අටුවේ තියෙන වීවාගේ නැතුව සීලය සක්‍රියව සජීව වැඩෙනවා නම් ඒ මනසගේ දවසින් දවස දවසින් දවස මේක වැඩෙනවා. හැබැයි කාටවත් මෙච්චරක් වැඩි යුතුයි කියලා ඇඟිලි දික් කරන්න බෑ. නමුත් Taman වශයෙන් Tamanට තේරෙන්න ඕනේ සීලාචාරකමේ වැඩිවීමක්. හික්මීමේ වැඩිවීමක්. මහත්ම ගතිය වැඩිවීමක්. සදාචාරාත්මක වැඩිවීමක්. ඒක කොච්චර විය යුතුයිද කියන එක මහසීසඩෝ පරිච්ඡේද ගාන ප්‍රශ්න කරනවා. සරුවචනාංශයේ කිසිම තැනක දේශනා කළා නැහැ. මේ සීලයක පිළිట్లా චිත්තක්ෂණ තුනකට පස්සේ භාවනා පටන් ගන්න කියන්නේ. නැත්තම් දවස් තුනකට පස්සේ, නැත්තම් පැය තුනකට පස්සේ, මාස තුනකට පස්සේ, අවුරුදු තුනකට පස්සේ කියලා සීලයේ පිහිටපු තැන ඉඳලා භාවනා චිත්තවිසුද්ධිය වඩන්න මෙච්චර කාලපරතරයක් ඕනේ කියලා කිසිම තැනක සරුවත් යනසේ දේශනා කළා නැහැ. නිසා සීලය අදිස්ථාන කරන්න ඕනම කෙනෙකුට ඕනම තැනක පුළුවන්. එතන ඉඳලාම භාවනාවට සුදුසු වෙනවා. ඒ නිසා සදාචාරාත්මක පැත්තෙන් කතා කරන ඇත්තෝ හරියට මේක මිනුම් දණ්ඩක් බාටපත් කරන අනුම් මනින්න උත්සාහ කරනවා. නමුත් යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ භාවනා ජීවිතයේදී Tamange හැදියාව සීලය ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් වැඩෙනවනම් ඒක තමයි අපිට බලාපොරොත්තු වෙන්න තියෙන මේ පරිණාමය. මේ ප්‍රතිපදාව. මේක තමයි පුරුෂ ධම්ම සාර්ථී ගුණේ. බුදුහාමුදුරු කියන දේ අනුව වෙනස් වෙන ගතිය. මේක විතරයි අපිට ආදර්ශයට ගන්න පුළුවන්. කවුරුත් ඇවිල්ලා අපිට ඇඟිලි දික් කළා කිව්වොත් එහෙම මේ මේ දේවල් ඕනයි කියලා ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ මේ සීලය සඳහා අවශ්‍ය කරන මූලික ආසන්න කාරණා වෙන්න තියෙන්නේ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි කියන ප්‍රඥාව. සීලය හොඳට තිබ්බහම ලැබෙන දේ තමයි නැත්නම් සීලය අපි ගිනිලා අතාරින්න කොකටද සමාධියට. චිත්ත විසුද්ධියට. ඒක නිසා පුර්ණමන්තානි පුත්තු සෝවාන් සඳහන් කරනවා ඒව මේවකෝ ආවුසෝ සීල විසුද්ධි ditthi visuddhatthaය. යදිදන් චිත්ත චිත්ත විස සීල විසුද්ධියක් තේරුම් ගත්තා නම් හොඳ ප්‍රඥාවෙන් යුක්තව සීලය රකින්න පටන් ගත්තා නම් ඒ අදිෂ්ඨාන කළ පමණින්ම මම වෙනදා නැති විදිහට සීලවන්තයි කියනකොටම හිතේ විප්පටිසාර භාවය නැති වෙනවා. අවිප්පටිසාරත්තාය ආනන්ද කුසලානි සීලානි කියලා සරුවචනයි සඳහන් කරනවා. යම් කිසි කෙනෙක් සීලයෙන් දෙන් දෙන් බලවත් වෙනවනම් සජීවී වෙනවනම් වැඩෙනවනම් අදි සීලයක් පාටපත් වෙනවනම් විපිලිසර ගති නැති වෙනවා. ඒක නිසා අපිට සීලයෙන් තොරව භාවනා කරන්න ගියාට පස්සේ භාවනාවේ මොන දෙයක් වරදුනා සතිය පිටවන්න බැරි වුණත් සමාධිය ආවේ නැතත් නිින්දක් වැටුණත් රාගයක් ඇති වුණත් ද්වේෂයක් කරන අපි හිතන්නේ මේ සීලේ නැති නිසා තමයි මේක උනේ කියලා. ඒ නිසා අපේ හිත වහා පශ්චාත්තාපයකට වැටිලා නාස්තික පැත්තකට යනවා. නමුත් සීලේ හොඳට පිළිట్లా නැත්නම් එnde end end අධිශීලයක් වටපත් වෙච්ච දවසෙත් ඒ පුද්ගලයාට නැවතත් රාගික හැඟීම් එන්න ඉඩ තියෙනවා. ද්වේෂ හැඟීමෙන් ඉඳී තියෙනවා. එහෙම නැත්නම් වෙන වෙන අඩුපාඩුකම් සමාධිය කැඩීම ඇති වෙන්න ඉඳී තියෙනවා. මේ සතිය කැඩීම ඇති වෙන්න ඉඳී තියෙනවා. නමුත් මේ පුද්ගලයා හොඳට පහුරු කාලා බැලුවොත් මගේ සීලයට හානි වෙලා තියෙනවද කියලා නෑ බව දැනගන්නකොටම නැති බව දැනගන්නකොටම තියෙනවා මේ සතිය මේ සමාධිය මේ රාග දෝෂ මෝහ කියන දේවල් අනිත්‍ය ධර්මයි තියෙන්නම නෙවෙයි නොතිබෙන්නමත් නෙවෙයි. තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ඒක නිසා මේක මගේ දෝෂයක් නෙවෙයි ඒක ධර්මතාවයක් කියලා තේරෙන්නේ සිල්වතාටමයි. සීල නැති කෙනා හිතන්නේ මේක මේ අනිත්‍යතාවයේ සතිය අනිත්‍යතාවයේ සීල නැතිකම නිසායි කියලා. සමාධි අනිත්‍යතාවයේ සීල නැතිකම නිසායි කියලා. ඒ වගේම අනිකුත් Tamanට එන රාග දෝෂ මොහ ආදී හිතවිලි මේ සීල නැතිකමයි කියලා වහාම තමන්ට තමන් දෙස් දී ගන්නවා අත්තානුවාද බයක් ඇති කර ගන්නවා පරානුවාද බයක් ඇති කර ගන්නවා ඒ පුද්ගලයා එක තැන බල්ල වලිගේ වලිගල්ලන්ට කරගෙන බල්ලෙක් වගේ කරකවෙන්න පටන් අර ගන්නවා කවුරු මොන જાතියෙන් කිව්වත් මේක ධර්මතාවයක් සතිය ඇති වෙනවා නැති වෙනවා සමාධිය ඇති වෙනවා නැති වෙනවා භාවනා හරියනවා වරදිනවා කියලා නෑ නෑ නෑ නෑ මගේ සීලය හරින සාම තමයි මේ කුණේ කියලා ඒ පුද්ගලයා බෙදාගෙන වළඳන්න පටන් ගන්නවා දුක් කඳා නිසා සීලවන්තයෙකුට විතරයි කවදාද තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කොච්චර සීලවන්ත වුණා සතිය ඇති වෙන්නේ නැති වෙන වෙලාවල් තියෙනවා. සමාධිය ඇති වෙන්නේ නැති වෙන වෙලාවල් තියෙනවා. චිත්ත පීඩා එනවා. මානසික අසහන එනවා. මේ ධර්මතා. ඔය න්‍යාය ධර්ම. නමුත් සීල නැති මනුස්සයා ඉක්මනට මේක තමන්ගේ මල්ලේ දාගන්න නිසා බය හතරකින් යුක්තව තමයි ජීවත් වෙන්නේ. සීලවන්තයාට මේ බය හතරෙන්ම නිදහස්. කවදාකවත් දන්නවා මේ දේ ධර්මතානුව සිදු වුණාට මගේ වගකීමෙන් මම සදාචාරාත්මකව සීලයක් රැකගෙන ඉඳලා තියෙනවා. සතිය තියෙන කොටත් මම සීලයට සමාන ගෞරවයක් තිබුණා. සතිය නැති කොටක් තියෙනවා. සමාධිය ඇති කොටක් තියෙනවා නැති කොටක් තියෙනවා. රාග හිතවිලි හිතට ආවත් නෑ අනේ තමන්ට තමන් දෙස්ති ගන්නෑ. ද්වේෂ හිතවිලි ආවත් දෙස්ති ගන්නෑ. එතකොට අර සීලේ ඉන්ද්‍රකීලයක් වාගේ. ඒ පුද්ගලයාට උදව් කරනවා. නමුත් මේක කවදාකවත් හිතලා ගන්න බෑ. ගුරුවරයාගේ සීලෙන් ගන්න බෑ. අදිෂ්ඨාන කරලා ගන්න බෑ. සීල් රැකීමෙන් කියන සරල ක්‍රමයෙන් පමණමයි ගන්න පුළුවන්. ඒ නිසා සීලයමයි මේ අපේ විපිලිසර හිතට තියෙන ප්‍රධාන උත්තරේ. ඒ නිසා අපිට සමාධියක යම් කිසි වෙලාවක අඩුපාඩුකම් වෙනවා. සතිය අඩුපාඩුකම් වෙනවා. ඒ කොයි දෙයාවත් අපි අනිවාර්යයෙන්ම ඒක සීලයට හේතු කරන්න වෙන්නේ සීලය පිළිබඳ තමන්ගේ අව탁සීරුවක් තිබුණොත් තමයි. ඒක නිසා සරුවත්යන් සඳහන් කරන වැඩේ පටන් ගන්නකොටම දිට්ඨිච උජුකා සීලයන්ච පරිසුද්ධා. සීලේ පිරිසුදු බව අදිෂ්ඨාන කරගෙන වාඩි වෙන්නයි කියලා. ඉඳ ගන්නකොටම සීලේ පිළිබඳ අදිෂ්ඨාන කරගන්නයි කියලා. ඒක ලොකු සංචින්න කාලේ කිව්වේ විනය සන්දෝසෝ ධම්ම සන්දෝසා ධම්ම සන්දෝසෝ විනය සන්දෝසා කියලා මේ අටුව පාඩයක් තියෙනවා යම් කිසි කෙනෙක්ගේ විනය දුර්වල නම් එයාගේ ධර්ම දැනීම අනිවාර්යයෙන්ම දුර්වලයි. යම් කෙනෙකුගේ ධර්ම වටිනාකම ධර්ම දැනුම අඩු නම් එයාගේ විනය අඩුපාඩුකම් තියෙනවා. ධර්මයේ දෝෂ සහිත නම් අනිවාර්යයෙන්ම විනය දෝෂ සහිතයි විනය දෝෂ සහිත නම් අනිවාර්යයෙන්ම ධර්මයේ දෝෂ සහිතයි. ඒ නිසා අද ওই ධර්මයේ පිළිබඳ PhD ලැබලා තියෙන කට්ටියගේ කැරට්ටු එහෙම හොයලා බලන්න පටන් අරගත්තොත් මොකද්ද මේ කරන්නේ කියලා තේරෙන්න පටන් අරගන්නේ. නිසා තමනුත් භාවනා කරනකොට ධර්මයාගේ අඩුපාඩුවක් අඩු වුණොත් මේක මගේ පිහිටීමේ, මගේ පැවැත්මේ, මගේ සීලයේ, මගේ ඇවතුම් පැවතුම් වල අඩුපාඩුවක් කියලා ගන්නවනම් අපිට අර පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ දැක්කට පස්සේ බුදුහාමුදුරුවෝ දස කතාවස්තු වල මුල් කතාවස්තු පහට තමයි යන්න වෙන්නේ. අපේ අල්පේච්ඡතාවයේ යම් අඩුවක් තියනවාද? අපේ සන්තුට්ඨිතාවයේ යම් අඩුවක් තියනවාද? අපේ පවිවේකීතාවයේ යම් අඩුවක් තියනවාද? අපේ සංසට්ඨ භාවයේ අඩුවක් තියනවද ආරද්ධ විරිය භාවයේ අඩුවක් තියනවද කියලා බැලුවොත් අපිට සකස් කරගන්න වෙන්නේ බාහිර නෙමෙයි ඇතුළ තමයි ඒක නිසා භාවනා කියන්නේ තාම තාක්ෂණික වූ ඒ නාහයට තියෙන වැඩක් තමයි නමුත් ඒකට පරිසරය සකස් කර දීමේදී අර අල්පේච්ඡ ගතිය සතුටු වෙන ගතිය ලද දෙයින් සතුටු වෙන ගතිය ඒ වගේම විවේකයට කැමැති ගතිය සංසර්ගයට ඇලි ගලි වාසයට අකමැති ගතිය අරමුණලද වීර්ය ගතිය කියන දේවල් ඒ යෝගාචර ජීවිතයේ බාහිරේ තියෙන දේවල් පුදුමාකාර සමීපස්ත භාවයක් තියෙනවා මේක මං හිතන මේ කියන එක එච්චර සාධාරණ නෑ හොඳත් නැතුව ඇති මට පැවිදි වෙන්න ආපු පළවෙනිම ගැම්ම ඕක තමයි මට තේරෙනවා යම් ප්‍රමාණයකට අල්පේච්ඡව ඉන්න පුළුවන් ගීව නමුත් අර මේ මහත්තයා කිව්වා වගේ උසුළු විසුළු වලට ලක් වෙන්න වෙනවා අපිට යම් ප්‍රමාණයකට සන්තුෂ්ටිව ඉන්න පුළුවන්. කොහොමද මේ සතුට වෙන්නේ කියලා. නමුත් කැම මිනිස්සු කලාපත්‍ර ගන්න. මම රසාව කරන කාලේ මට හිතා ගන්න බැරි පඩියක් මට හම්බෙලා තිබුණා. මට සල්ලි වීදම් කරන්න කිසිම ක්‍රමයක් තිබුණෙත් නැහැ. හැබැයි මම විතරෝම පුදුමාකාර විදිහට සතුටකින් ඉන්නවා. මොකද එකකට ගෙන් සල්ලිත් හම්බ වෙනවා. අනිත් එක සතියෙමුත් ඉන්නවා. වැඩත් හරියනවා. ඉතින් රස්සාව හිටපු මට විදුද්දව විශාල ව්‍යාපාරයක් ගිහිල්ලා ඔක්කොම මං අස්කිරුවේ මා වංචාකාරයෙක් කියලා මං කම්පැනිෙන් විශාල වශයෙන් සල්ලි හොරකම් කරනවා කිය. මෙච්චර සතුටින් ඉන්න බැරිලු මේ පඩියේ. මොන්නෝ හරි සල්ලි හොරකම් කරනවා කිය. ඉතින් මට මේ කැලෑපත්‍ර ගහප අකුරක් අකුරක් පාස ෆොටෝ අරගෙන තියාගෙන හිට තිබුණා නම් මට සතුටක් තියෙනවා අදත් මේ මිනිස්සු කැමති නෑ සතුටින් ඉන්නවට. ඒගොල්ලෝ හිතන්නේ සතුටින් ඉන්න සතුන් මරන්න ඕනේ. වරකම් කරන්න ඕනේ. කාමීත්‍යාචාරය කරන්න ඕනේ, බොරු කියන්න ඕනේ ආදි වශයෙන් කතාව. ඒ නිසා ගිහිව ඉඳගෙන මේ සතුටින් ඉන්නවයි කියන එක හරීම මේ ආහාරයෙන් පාරෙන් කැට කැබලිති කණ්ඩ වෙන වැඩක්. ඒ වගේම තමයි පවිවේකීව ඉන්නවා කිව්වම හිතන්නේ තරහ වෙලයි කියලා. මේ ඇලි ගලි වාසිය නොකර හිටියොත් හිතන්නේ අපේ අපිත් එක්ක කෙනේ අපෙන් වැරද්දක් වෙලා වෙන්නද කියලා. ආරද්ධ විරිය භාවය ඇති කර ධානය හිටියොත් එහෙනම් හිතන්නේ මොකක් හරි එකක් පටලවිලයි කියලා. මෙතෙන් තමයි මට හිතුනේ මේ ගිහියොත් එක්ක ගියෝ හොඳයි අනේ මං කී තරහක් නැහැ හරි හොඳයි. ඒ වුණාට කොච්චර කොක්කම තමයි. පැවිද්දෙන් හම්බුණා කියලා මහා ලොකු දෙයක් හම්බ වෙන්නේ හැබැයි පැවිද්දට ගියාට පස්සේ අපි අල්පේච්ච උණයි කියලා අපි බුදු ගුණයට කිට් වෙනවනේ. ඊටමත් මාල්පේ සන්තුට්ටි වෙච්චට පස්සේ බුදුහාමර අපිට කියලා තියෙනවනේ. පවිවේකී වෙන්නනේ පැවිදි වෙන්නේ. සංසාර භාවේ නැති වෙන්න අපිට කියන්න පුළුවන් ඕගොල්ලෝ එහා පිළේ අපි මේ පිළේ ඕල් සුදු අඳින ගිහියෝ අපි පැවිද්දෝ කියලා අපිට කෙලින් කියන්න පුළුවන්. ඒ වගේ ආරද්ධ විරිය අපි කෙරුවට කියලා පැවිද්දන්ගේ නම් ටිකක් ටිකක් කලබල වෙයි. නමුත් ගිහියන්ගේ කරදරයක් නැහැ. මේක මට තේරිච්ච දවසේ මට කතා කරගන්න කිසිම කෙනෙක් කිට්ටුවක හිටියේ නැහැ. මොකද මං එතෙන් දෙනකන් මට උදව් කරේ සීලු දෙනාම ගිහියෝ. මම ඊයත්තන තාම දැනටත් මම ස්තුතිවන්ත වෙනවා මට මට මම කනගාටුණා ඒක ගිහියෙකුටවත් මෙන්න මේකේ තියෙන මේ සීමාකාරී බව එදා තේරුම් අරන් තිබුණේ නැහැ. එක හේතුවක් තමයි <clears throat> පැවිද්දන් කෙරේ තියෙන අප්‍රසාදය. ඉතින් මේන්න මේ හරියට මේ දැන් කාලේ විද්‍යාඥයන් කියන බ්ලැක් හෝල් එක වගේ රින්ගණ යන්න මට හම්බෙච්ච සිදුර තමයි ඥානාරාම කියන ඒ ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ. උන්වහන්සේ ළඟට ගියාට පස්සේ ඒ වූ කරදර දුකටපත් වෙච්ච කෙනෙකුට සරණක් පිටක් වෙන්න තියෙන ಗುಣ සීරම තිබුණා. අවාසනාවට වගේ උන්වහන්සේ හුඟක් වයසකට වුණා. නමුත් මට අනුග්‍රහ කරන්න පුළුවන් ශක්තිය තිබුණා. මම ඒක නිසා කියනවා පැහැදිලිව උන්වහන්සේ ළඟට යනකොට මයි ළඟ ඔය කියන ශ්‍රේෂ්ඨ සීලයක් තිබුණේ නැහැ. හැබැයි උන්වහන්සේ ළඟ විශාල පළල් හදවතක් තිබුණා. මේ ඊලන්දාරියා හදන්න පුළුවන් කියන එක. උන්වහන්සේ බැලුවේ නෑ මගේ සීලය තියෙනවද නැද්ද මොනවද මොනක්වත් බැලුවේ නෑ. ළඟට ආවනේ කිකිලි තාට්ට අතර ගත්තා වගේ පැටියා. අතුරට ගත්තට පස්සේ මට හිතුණා මෙච්චර සිල්වන්ත මෙච්චර අරණ්‍ය වාසී ඉන්න ස්වාමීන් වහන්සේ නමක් මාව බාරගත්තේ ආකමක් නැහැ එන්නේ කියලා කියනකොටම මොන්න තරම් සාසනික හැඟීමක් ඒ වගේම manussකමට සලකන ගතියක් තියෙනවා කියලා. ඒ නිසා කවුරු මොන සිල්පදේ කැඩුවත් මට කවදාකවත් තරහ නොයාවා කියලා මම හිතේ මං අදිස්ථානය දාන තියෙන්නේ. මොකද ඒක මට අයිති කාරණා නෙවෙයි මට තියෙන්නේ. කැඩුනයි කියලා කියා පාරකට පස්සේ යාත් එක එකතු වෙලා මේක සකස් කරලා දෙන හැටි විතරයි තියෙන්නේ. හැබැයි මට මේ ඉන්න ඔක්කොටම වැඩිය ඒක පිළිබඳ නම් දැනුමක් තියෙනවා. මොකද මම කඩලා තියෙනවා මම හදලා තියෙනවා. ඕගොල්ලෝ කඩන්නත් බයයි හදන්න බයයි. හදන්න ගියාමත් ඕනට වැඩි දේවල් කල්පනා කරනවා කැඩෙනකොටත් ඕගොල්ලෝ හිතනවා මේක ආයෙ පුරුද්දන්න බැරි වෙයි කියලා. නමුත් සීල විසුද්ධියක් කියන එකේ අදහස් කරන්නේ මොකද්ද? මේක චංචල කම්පන දෙයක්. මේක පිළිබඳ හරි දෘෂ්ටි ඇති කරගත්තට පස්සේ මේ සීල විසුද්ධිය කියලා කියන්නේ අනුපාදා පරිනිබ්බාණය නෙවෙයි. ඒකෙන් අනුපාද පරිනිබ්බාට යන්නත් බෑ. එහෙම ගියොත් අනුපාද පරිනිබ්බාණය සෞපදිශේසයි කියලා පුන්න මන්තානි පුත්තු සාංශය සඳහන් කළා තියෙනවා. මේ සීල විසුද්ධිය අවශ්‍ය කළ තියෙන චිත්ත විසුද්ධිය සඳහායි. අපිට මේ විපිලිසර නැතුව ජීවත් වෙන්න අපිට විපිලිසර නැතුව ජීවත් වෙන්න වෙන මොන නම්බුවක් හම්බුණා. වෙන මොන තාන්නමාන ලැබුණත් වෙන මොන දේ ලැබුණත් කවදාකවත් එකෙන් සාතිකයක් ලැබෙන්නේ නැහැ. ඊට වඩා බොහෝ නිර්හංකාර අතට අල්ලන්න පුළුවන් පෞරුෂත්වයක්. ඒකට පෞරුෂත්වය නෙවෙයි. ඒකට කියන්න පුළුවන් ඉන්නේ සිල්වන්ත වුණාට පස්සේ ඕනෙම බ්‍රහ්ම මණ්ඩලයකට ඕනම දේව මණ්ඩලයකට ඕනම රාජ මණ්ඩලයකට ඕනම භික්ෂු මණ්ඩලයකට ඕනම සද්ධාවන්තයන් පිරිසක් අතරට ඕනම දැනුමත් පිරිසක් අතරට ඕනම ප්‍රඥාවන්තයන් පිරිසක් අතරට පපු ඉස්සරහ දාගෙන යන්න පුළුවන්. කවදාකවත් කිසි කෙනෙක් නිග්‍රහ කරන්නේ නැහැ. එහෙව් සීලේ පැත්තක දාලා අපි හිතුවොත් එහෙම අනුන්ට මේ බුදුරජාණන් කියන්නේ කරුණා සීතල හදයන් නමුත් මරාණ කාගෙන හැදියන් කියලා දෙක ලං කරගත්තොත් ඒක හරියන්නේ ඒක හරියන්නේ පටන් ගන්නකොට මරාණ කාණ හැදියන් තමයි. නමුත් අපි යන ගන්න ඕනේ සරුවචනාංශය කියන්නේ කරුණා සීතල හදයන් එන්නේ එන්නේ එන්නේ මේ පැත්තට යනවනම් අර පළවෙනි වතාවට මම බුදුහාමුදුරන්ගේ කරුණා සීතල හදේ වෙනුවෙන් මගේ මේ මරාණ කාගෙන හැදියන් කියන ගතිය පාවා දෙන්න කැමති වෙලා තාම මරාණ කාගෙන හැදෙන ඒත් පහවා දෙන්න කැමැති පුද්ගලයාට බුදුහාමර කාටවත් අනුකම්පා කරන්නේත් නැහැ ආදරය කරන්නේත් නැහැ. අර ලේසයිද කඩුව වීම තිබ්බ අනුගුලිමාට බුදුහාමර පුදුම අනුකම්පාවක් කරේ. මුළු ජීවිතේම සීලවන්ත හිට කෙනාට බුදුහාමර එච්චර සලකන්නේ නැහැ. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක වෙලා තියෙන්නේ. මොනවද තුන්වංශ බලන අර පළවෙනි වෙනස ඇති වෙනකොට මේ කාගෙන්වත් අනුකම්පාවක් නැහැ. බිම්බිසාර රජුට නම් හමුනොත් මේ මැරෙනවා. වෙන කෙනෙකුට අහුනොත් මෙයා මේ ප්‍රධාන තත්ත්වවාදියෙක් විදිහට දඬුවම් කරන බුදුහාමතුරු සිවුරෙන් වහගෙන අරගෙන ගිහිල්ලා හංගලා අර ලෝකෙටම ඔක්කොටම කිව්වා මේ ධාමරිකයා මම නඩත්තු කරා කිසි කෙනෙක් හිතුවේ නැහැ ඊට පස්සේ තමයි පෙන්වන්නේ මෙන්න ළඟ ඉන්නවා මෙන්න මෙයා පුළුවන් නම් අඳුරගන්න මෙයා තමයි අඟුලිමාල කියලා සම්පූර්ණ ආරක්ෂාවක් දුන්නේ උන්වහන්සේ දන්නවා ඉන්නේ ධාමරිකයා සිල්වන්තයෙක් බවට පිහිටන්න ගියාට පස්සේ පෞකාරයෙන්ට ගල් ගහන જાතිය මේ මිනිස්සු ගල් ගහලා මරනවා. එතකොට සාසනයකට මේ ලස්සන සාසනයකට තියෙන්න තියෙන මේ බුදුහාගේ පෞරුෂත් මේ පුරුෂ ධම්ම සාර්ථි ගුණේ එලි කර ගන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා සාරුවත් යන දෙක සිවුරෙන් වහගෙන, කුල්ලෙන් වහගෙන අර මනුස්සයට නමක් ඇති කරලා දෙනකන් හරියට බුදුහාමුදුරුවෝ සතුන් මරලා අහුවෙච්ච කෙනෙක් වගේ අරසකන ගතියක් තියෙනවා. මොන්නතර ලස්සනද කියලා බලන්න බුදුහාමුදුරන්ගේ ධර්මයේ. සීලය තමයි. නමුත් මේ සීලය සක්‍රීය සීලය කියලා කියන්නේ සදාචාරාත්මක බිම්මකින් මනුස්සමයින් එක නෙවෙයි. හැදෙන්න හදින මනුස්සයාට හැදිච්ච මනුස්සයාට වැඩියෙන් අනුකම්පා කරන්න මේක මේ බුදුහාමුදුරුවෝ අඟුලිමාලයි නෙවෙයි. අපි ඇතුළෙත් බුදුහාමුදුරුවෝ ඉන්නවා අපි ඇතුළෙත් අඟුලිමාල කෙනෙක් ඉන්නවා. අන්නෝ දෙන්නා හාද වෙච්ච දවසේ පුදුමාකාර සාන්තියක් තියෙනවා. අපි වෙලාවක දවල් මිගෙල් රෑ දානියෙල් වගේ වෙලාවක බුදුහාමුදුරුවෝ වගේ වෙන්න හදනවා. ඒ වුණාට කවුරුත් නැතුව පාපෙට කිට් වෙනකොට අපේ තුලින් අඟුලිමාල මතුවෙනවා. ওই දෙක අතර ඉන්නකොට පිස්සු. ඔක තමයි මානසික අසහන කියන්නේ. නමුත් මේ දෙන්නට එකට ඉන්න පුළුවන් අඟුලිමාල කැමති නම් බුදුහාමුදුරන්ගේ කරුණා සීල හදයන් කියන එක පිළිගන්න. බුදුහාමුදුරෝ කැමති නම් මරාණ කාණ හැදියන් කියන නිසා මගේ පැත්තට එනකොට අනුග්‍රහ කරන්න ඕනෑ කියනකොට මේ දෙකත තියෙන පුදුම සජීවී ධාමයක්. ඒක නිසා දුස්සීලයින්ට පඬිස්වාමීන් වහන්සේ මතක් කරලා තියෙනවා ඒ පැවිදි වෙන්න එනකොට මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ පව් කරන ඇත්තන්ට නම. ඒ පව් කරන ඇත්තෝ හදන්න මේ ශාසනය තියෙන්නේ. පින් කරන ඇත්තන්ට එච්චර හදන්න දෙයක් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් එහෙම වැරද්දක ඉඳලා ඉන්නවනම් යාට හැදෙන්න ඕනේ නම් ඒක ගැන අනුකම්පා කරන්න කියලා. එහෙම අනුකම්පා කරන්න කරන්න මම දන්නවා තමන්ගේ සීලේ පුදුම විදිහට පන්නරෙහිදෙනවා. අනුන් මේ සීලෙමින් මේ මැනලා මෙහා දුස්සීලා මලකට එන්න එපා කියලා කියනට වැඩිය ඒ මිනිස්සයා හැදෙන්න කැමැති භාවයේ තේරුම් අරගෙන ඒ සඳහා අපිට දී හැකි ක්‍රමසහ විධිවන්සයෙන් කල්පනා කරන්න ගියාට ඒක අපේ දුස්සීලකමක් නෙවෙයි අපි යා පවුලේ ඥාතියෙක් වශයෙන් සලකලා මේ මිනිස්සයාගේ දෘෂ්ටි කෝණයෙන් බැලලා මෙයා ආරක්ෂා කළා කොහොමද කර දෙන්න උදව් කරන්න ඕනේ කියලා බැලුවොත් මම හිතනවා මේ දෙන්නටම බුදුහාමතුන්ගේ අනුකම්පාව ලැබෙනවා කියලා. ධර්මයේ අනුකම්පාව ලැබෙනවා කියලා සංඝයා වෙන්න ඕනේ අන්න එතන. ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ මම ඊයේ හිටියට වැඩිය අද ඩිංගක් සිල්වන්තනම්. ගිය අවුරුද්දේ හිටියට වැඩිය යාන්තම් සිල්වන්තනම් ඔච්චරයි සාසනය කියන්නේ. ඔබ 100 100ක් කාටවත් යන්න බෑ. කිසිම කෙනෙක් මේ ලෝකේ 100ක් දුසීලක් නැහැ. මේ දෙක අතර බලනකොට මට වෙලා හිතෙනවා මේ සීලවන්ත දුසීලකම දෙක අතර හැමදාම 150ට 50 තියෙන කියලා මට හිතෙන වෙලාව. මේක තේරුම් ගන්න එක විතරයි ප්‍රඥාවෙන් කරන්න තියෙන්නේ. අන්න එදාට මේ මිනිසයාගේ හිත දෙස් දෙන ගතිය නෑ. අත්තානුවාද බය, පරානුවාද බය කියන තමන තමන් දෙස් දෙන ගතිය, අනුන්ගෙන් බැනුවක් ඇහෙනකොටම හිත රිදෙන ගතිය, එහෙම නැත්නම් රජුන් හිරේ විලංගුවේ දමාවි කියන බය, නැත්නම් මරණයන් මැත්තේ අකුස අපායටයි කියන බය නැති වෙච්ච දවසේ තමයි හිත භාවනාවට පෙළඹෙන්නේ. නැත්නම් මේ චිත්ත විසුද්ධිය සඳහා සුදුසුකම් ලබන්නේ. ඉතින් මං කියන්නේ මෙවැනි ධර්ම කොටාසයක් දාණය ශාසනය කියලා හිතන්න ආයත එච්චර ගැඹුරක් අදාළ භාවයක් නැහැ. සීලය සමාධිය කියලා හිතන ඇත්තන්ටත් නැහැ. සමාධිය ශාසනය කියලා හිතන ඇත්තන්ටත් නැහැ. විපස්සනාවමයි ශාසනය කියලා කියන්නේ නැත්නම් මේ ප්‍රඥා ශාසනයමයි ශාසනය කියන කෙනාට කෙලින්ම රුධිරය වාගේ වැදගත් වෙනවා. හුස්ම වගේ වැදගත් වෙනවා. නිසා නිතරම කල්පනා කරන්න ඕනේ ඉන්නවට වැඩිය ටික ටික ටික ටික සීලය හැදෙනවනම් පරිතද කරගන්න පුළුවන් නම් ඒක මේ භාවනා විදිනුවක් භාවනා දියුණු වෙනවා නම් අනිවාර්යයෙන්ම සීලේ පිළිචිලි විසුදු වීමක් වෙනවා ඒක ධර්මතාවයක් මිස අපේ ගුණයක් නෙවෙයි ඒ විනාට ධර්මයේ සහ ඒ කියන්නේ සීලේ සහ ප්‍රඥාව දෙක සමබර වෙනකොට මම යන්නේ ඔය දෙක ගලපන තාක්කල් තමයි මම මම කියන්නේ ඒ නිසා යම් දවසක භාවනා ඉදිරියට යනකොට යනකොට වෙන්නේ ධර්මතා ධර්මතාවයන් වලට වෙන්න පටන් ගන්නවා ඒක නිසා හැමදාම යෝගාවචරය සලකා බලන්න ඕනේ මගේ සීලය අදි සීලයක් වාටපත් වෙනවද කියලා. එහෙමනම් මේ චිත්ත භාවනා අදි චිත්ත භාවනා වාටපත් වෙනවා. එහෙමනම් මේක තමයි මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ ඒව මේවකෝ ආවසෝ සීල විසුද්ධි යාව දේව චිත්ත විසුද්ධත්තාය. සරුවචන සඳහන් කරන්නේ අවිප්පටිසාරත්තායකෝ ආනන්ද කුසලානි සීලානි. ඒ වගේ මුන්වංශය සඳහන් කරනවා සීලවතෝපන භික්කවේ සීලවන්තස්ස න චේතනාකරණියෝ අවිප්පටිසාරෝ මේ uppajjatuti. ධම්මතායේ සා භික්කවේ සීලවන්තස්ස සීල සම්පන්නස්ස අවිප්පටිසාරෝ. මහණි යම් කිසිනේ සිල්වන්තන. ඒ සීල සම්පන්නයාට අනේ මගේ හිත විපිලිසර නොවේවා කියලා අදිෂ්ඨාන කරන දෙයක් නැහැ, චේතනා කරන දෙයක් නැහැ කියනවා. ධම්මතායේ සා භික්කවේ සීලවන්තස්ස සීල සම්පන්නස්ස අවිප්පටිසාරෝ. ඒක ධර්මතාවයක්. සිල්වතාගේ හිත විපිලිසර වෙන්නේ නැහැ. අත්තානුවාද බයෙන් විප්ලිසර වෙන්නේ නැහැ. පරානුවාද බයෙන් විප්ලිසර වෙන්නේ නැහැ. දණ්ඩ බයෙන් විප්ලිසර වෙන්නේ නැහැ. අපාගමෙන් නැත්නම් දුක්ති බයෙන් විප්ලිසර වෙන්නේ ඒක තමයි තමන් තමන් මෛත්‍රී කරන කෙනා පළවෙනියෙන්ම සලසලා දෙන්නේ. ඒක නිසා මේක සාමාන්‍ය අද කාලේ පැතියට කියනවනම් කියලා තියෙන්නේ අන්තිම ශිෂ්ට මනුස්සයාගේ වැඩේ මේක තමයි. ශිෂ්ටාචාරයේ ඉහළම කෙලවර තමයි ඒ පුද්ගලයා හැම වෙලාවෙම නොවිසිරුණු සිතින් අවිප්පටිසාර නැතුව විපිලිසර නැතුව ගත කරන්න පුළුවන් ගතිය. මේක හැබැයි අර විදියට ප්‍රඥාවෙන් නැත්තම් සමාධියෙන් ප්‍රඥාවෙන් පන්නේ ලබන්න ලබන්න ලබන්න තේරෙන පටන් ගන්නවා. මේක ක්‍රමයෙන් වැඩෙන එකක් බව. දුස්සීල වෙච්ච කෙනෙකුට ඕන වෙලාවක සුසිල්වන්ත වෙන්න පුළුවන්. ඒකවර නෙවෙයි ක්‍රමයෙන් ක්‍රමයෙන් වෙන්නේ. යම් කිසි මට්ටමකට ගියාට පස්සේ නම් ඒ කියන්නේ සීලය පිළිබඳව පිරිසුදු වීම පිළිබඳව සෑහෙන ඉහළට ගියාට පස්සේ නම් මෙතෙක් කල් කල්පයකට හිතන්න බැරි වැඩ එක අදිෂ්ඨාන ශක්තියෙන් නතර කරන්න පුළුවන්. ඊටාම වැරදි පුරුදු ඊටාමත්ම දත බල ඇබ්බැහි පව සීලේ සෑහෙන දොඩට ගියාට පස්සේ අදිෂ්ඨානය නතර කරන. නමුත් ආරම්භයේදී බෑ. ආරම්භයේදී ටික ටික ටික ටික ගැම්ම අරගෙන ගිහිලා ගිහිලා ගිහිලා අර ප්‍රඥාවෙන් සමාධියෙන් පන්නරේ ලැබුවට පස්සේ තමන්ගේ ඕනම රුචි දෙයක් අතහැරලා දාන්න පුළුවන් ගතියක්. ඕනේ අරුචි කෙනෙක් එක්ක මධ්‍යස්ථිතින් කටයුතු කරන්න පුළුවන් ගතිය එන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි පෞරුෂත්ව ලක්ෂණ වශයෙන් තියාගෙන ඉන්න ඕනේ දෙයක් කැප කරන්න පුළුවන් ගතියක් එනවා. එතකොට නම් හිතනවා මේක ඉක්මනින් කරන්න පුළුවන් වහා කරන්න පුළුවන් දෙයක් කියලා. ඒ හේතුව අර ටික ටික ටික ටික එකතු කරන ගියේකේ ශක්තිය. ඒක නිසා මම නැවතත් මතක් කරනවා මේ යන්තමට පටන් අරගන්න ටිකෙන් ටිකෙන් දිනු වෙන తত্ত্বය ආරම්භයේ තමයි වැදගත් ම සම්දිස්ථාන. නැත්නම් ආධුනික හිත දුසිල්වත් සිට සුසිල්වත් වෙන තැන. සිල්වන්ත හිත අධිශීලයට නැඹුරු වෙන තැන මෙන්න මේ මූලාරම්භය කවදාකවත් අමතක නොකර හිටියොත් අපි කොච්චර වැටුණත් හදාගන්න තැන ස්වාධීනව ගුරුරෙගේ ස්වාධීනව කරගෙන යන්න පුළුවන්. එතකොට මම හිතනවා අපි මේ ජීවිතයේදී අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙලා අපි යම් හේතුවකින් ගිහලා දුසිල්වතුන් පිරිසක් අතර ඉපදුනත් අභික්‍රම සාවිදි හදාගනිවි. ඒ අත්ෝ ඒ දුසිල්වත්කම් කෙරුවට Tamange චරිතය රැකගෙන ඒ தত্ত্বය යටතේ ගියදි தত্ত্বය යටතේදී ටික ටික ටික සිල්වන්ත වෙන හැටි. එහෙම කෙනෙක්ම වැඩිම බබලන්නේ දුසිල්වතුන් අතර තමයි. ඒ වගේම පරිසරයෙන් දුසිල්වත් භාවයට බාධා කරනකොට මේ පුද්ගලයාගේ වටිනාකම ඉබේම පේනවා. මම අර ටපියකන් සාධක පොත පරිවර්තනය කරනකොට ඒ ශාන්ති ලියලා තියෙනවා. ඒ සමහර ඒ බුරුමේ ඉන්න ළමයි ඒ ශාංශය දැකලා තියෙනවලු. ඒ අම්මලා තාත්තලා කඩේට යවනවලු මාළු ගේන්නේ කියලා. ඒ මුළු බුළුමේ ඉන්නේ මාළු జాතිය මරලා නෙවෙයි ලෑල්ලේ ඉන්නේ නලිය නලිය ඉන්නේ. ගොඩාක් කල් යනවා මැරෙද්දී සතා. ඉතින් මේ මාළුවා ගන්න හදනකොට බෝතලයක් තියෙන එකෙන් ඔලුවට ගහලා කුඩු කරනවලු. කුඩු කරලා අතර දෙනවා. ඉතින් ගෙදර එනකන් අර කන අලියනවා. ඒ මේ ගොඩ මේ මේ කරදියේ ඉන්න මාළු జాතියක් කණයි වගේ જાතියක්. ඉතින් ඒ මේ ළමයි જાතියක් ඉන්නවලු ඒ ළමයින්ට දෙමාපිය සල්ලි දුන්නට කවදාකවත් වෙළඳපොළට ගිහිල්ලා ඒ පණ තින මාළුවේ දකින්නවත් අත ගන්නවත් මිලදී ගන්නවත් ඇඟෙම්ම ඉන්නේ නැතිලු. ඒ ළමයි ගෙවල ගුටි කනවලු කවදාකවත් කරන්න බැරිලු මොකද්ද කියන්න දන්නේ නැතිලු. ඒ ශාන්ත කියනවා මේ ළමයි ජාත සෝතාපන්න ළමයි වෙන්න ඇති කියලා. උප්පත්තියම සෝවාන් වෙලා වෙන්න ඇති. ඒ කටි අභව්‍යයි පවක් කරන්නේ. කෙරෙන්නේ නැහැ. කොහොමද වෙලා තියෙන්නේ කියන්න දන්නේ නැහැ. ඉතින් ඒකේ ළමයේ ගුණයක් විදිහට පේන්නේ ගිනාවු සංසාර ගතිය. ඒක නිසා අපි උත්සාහ කරන්න තියෙන්නේ යම් කිසි කෙනෙක් උත්සාහ වෙනවා නම් දුසිල්වත් වෙනදා සුසිල්වත් වෙන්න හිතපු චරිතය බල බලා දුසිල්වත්කමෙන් එයාට කවුවරට කල් ගහන එක නෙවෙයි සුසිල්වත් වෙන්න හදන එක. ඒ වගේම අපේ හිත සමාලට අපිට හරියට දෙස් දෙන වෙලාවල් එනවා. මෙච්චර සීලවන්ත හිටියත් ඇයි මට මේ දේ උනේ කියලා අපි පශ්චාත්තාපේ වෙලාවල් එනවා. ඒ වෙලාවෙත් කල්පනා කරලා බලන්න ඕනේ මේ මේ පශ්චාත්තාප හෝ වෙච්ච කාරණා සමග සීලය කැඩලා තියෙනවාද කියලා. සීලය කැඩලා නැත්නම් බය වෙන්න දෙයක් නැහැ. ධර්මදේශනා හමාර කරමින් මම මතක් කරනනම් ඒ වෙච්ච සිද්ධිය සරුවචන්ස වැඩ ඉන කාලේ අසජි කියලා ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තිනවා ඉතාමත්ම සමාධිය ඕන වෙලාවක ඕනේ ලඩක් ආපම චිත්ත පීඩාවක් ආපුවාම ඒ ධ්‍යානෙට හිත දාපුවාම ඒක මකලා දාන්න පුළුවන්. ඉතින් මේ ශාන්ත මේකෙම ගත කරලා අවසානයේ ලෙඩ ඇඳට ගියා. ඊයන්සේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ධ්‍යාන ශක්තිය පිරිහුණා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේගේ ඇඟේ වේදනාවෙන් පටන් ගත්තා. අර ධ්‍යාන අදිෂ්ඨාන කෙරුවට වේදනාව වැඩි වෙන්න පටන් ගත්තා. ඉතින් අදිෂ්ඨාන ශක්තියත් පිරිහුණා, ධ්‍යානත් පිරිහුණා. තද්ද බල වේදනාව එන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කරා මම ජී උත්සාහ කරේ මරණ මොහොතේ මම කරන භාවනාවෙන් ප්‍රෝජනක් වේවා කියලා දැන් මොකද වෙලා තියෙන්නේ මරණ මොහොත ආසන්නයි භාවනා කිසිම ගුණයක් නැහැ අයියෝ මේකද සාසනේ මේකද මට ඇති සරණ කියලා උපස්ථායක ස්වාමීන් වහන්සේට නමකට කතා කරලා තියෙනවා ගිල සරුවච්චන් වහන්සේගේ වැඳපක් ඒකල කියාපන් මේ දෙවෙනි වැඳිල්ල අස්සජී ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කියලා. තුන් සැරයක් උඹ වෙනුවෙන් වැඳපන් මං වෙනුවෙන් තුන් සැරයක් වැඳලා කියපන්. අනේ ඊ타මත්ම දුක්ඛිත තත්වයකටපත් වෙලා ඉන්නවා. සරුවත්තරනාංශයේ දැක ගන්න කැමති තව පොඩ්ඩකින් මේ මරණාසන්න අවස්ථාවේ ඉන්නේ කියලා. ඊපස්සේ සරුවත්තරන හැම තැනදීම වඩින්නේ නැහැ නමුත් මෙතෙන්දී වඩිනවා. වඩිනකොට ඈත ඉඳලා මේ ශාන්ති නැගිටිනවා ඇඳෙන්. නැගිටින්න බෑ දුර්වලයි. ඊට සරුවත්තරන කියන නෑ නෑ වැඳේ හොමින්දී කියලා. ඊට පස්සේ ගියාට පස්සේ යනවා අසජි කොහොමද කියලා. අනේ ස්වාමීන් වහන්සේ මොනම තාලෙන්වත් ඉවසන්න බෑ. නොදැරිය හැකි වේදනාවක් ඉන්නේ මගේ හිත හොඳටම වැටලා තියෙන්නේ. මට හොඳටම තේරෙනවා මගේ මරණාසන්න මොහොතට එනවයි කියලා මම අසරණයි ස්වාමීන් වහන්සේ කියලා. ඒ මොකද? මගේ හිත විපිලිසරයි ස්වාමීන් වහන්සේ. මට ඉස්සර අධිෂ්ඨාන ශක්තිය මේ මේ දේවල් කරන්න පුළුවන් මොනක්වත් නැහැ. ධානත් නැහැ. වේදනාව මා පෙලා සිටිනවා. මරණාසන්නයි නැත්තම් මාරාන්තිකයි නැත්තම් මරණා සමානයි කියලා. ඒ නිසා සර්වඥාන්සේ අහනවා අසදී උඹට උඹේ සීලය පිළිබඳ සැකයක් තියෙනවද කියලා. අනේ නෑ ස්වාමීන් වහන්සේ කිසිම සීල සැකයක් නෑ. එහෙනම් කියනවා මේ අනිකුත් ශ්‍රමණ බ්‍රාහ්මණේ වගේ උඹත් හිතනවාද අසදී මේ සමාධියයි මේ ශාසනයේ සාරය කියලා. නෑ. සීලය තියෙන කෙනාට ඕන තැනක සමාධිය ගන්න පුළුවන්. ඒක නිසා උඹට සීලය තියෙන බවත් මෙච්චර ධානය නැති වුණත් මෙච්චර වේදනාවක් ඔබ සීලය කඩාගත්තේ නෑනේ. ආ මේක සාදු කියලා පිළිගන්නේ කියලා. ඒක කියනකොටම ඒ සම සීලේ තියෙන වටිනාකම මතක් කරලා දෙනකොටම ඒ ස්වාමීන්චට විශාල ආත්ම ශක්තියක් ඇති වෙනවා. ධානය නෙවෙයි සමාධිය නෙවෙයි වැදගත් වෙන්නේ Taman සිල් කඩාගත්තේ නැහැ මේ වගේ දුෂ්කරතාවය කියලා මුත්ත ප්‍රචන්න හැඟීමකින් ඒ මරණාසන්න මොහොතට බොහොම සාර්ථකව මුණ දී ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒක නිසා අද තියෙන ප්‍රධානම මේ අර මං කලින් කිව්වා වහා නිවන් දකින්න ක්‍රමේ සහ ක්‍රමයේ අනුකූල නිවන් දකින්න ක්‍රමේ වගේ භාවනාවේදී සමාධියම එල්ල කරගෙන යන ඇත්තන්ට මේ සීලයේ පොඩි පොඩි වැරදි අර්ථකතන එන්න ඉඩ තියෙනවා. ඒ නිසා සමාධියටත් වැඩිය සීලේ වටිනවා කියලා දැනගන්නකොට එන්නේ එන්නේ එන්නේ එන්නේ තමන්ගේ චරිතයේ සිල්වන්ත වෙන ගතියක් එනවනම් ඒක කාටවත් කඩන්න බැරි හොඳ පදනමක්. හොඳ සැකෙල්ලක් බව තේරුම් ගන්නවනම් නිවනේ ලකුණු මේ සීලය තුලින්ම දැක් ගන්න පුළුවන් වෙනවා. එතකොට තමයි එවැනි සාර්ථක තමන් පිළිබඳ ආත්ම විශ්වාසයක් ඇති කෙනාට තමයි මේ ඉස්සරහට තියෙන චිත්ත විසුද්ධිය සකස් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ මුන්නමන්තානි පුත්‍ර ස්වාමීන් සඳහන් කළා තියෙනවා. ඒව මේව කෝබික වේ සීල විසුද්ධි යාව දේව චිත්ත විසුද්ධත්තාය කිය. නිසා භාවනා කරන කට්ටිය මතක තියාගන්න ඕනේ. අපි මේ භාවනාවේදී අපේ ගමන සුමුදු වෙන්නේ සුන්දර වෙන්නේ මේ සමාධිය තියුණු තරමට තමයි. නමුත් ඒක අප කරා ලැබෙන දෙයක් අපි කළ යුතු අනුග්‍රහය තමයි හැම වෙලාවෙම සීලයට දක්වන අනුග්‍රහය. නැත්තම් සීලාචාර වීම, සීතල වීම, tempat ගතියට යන්න හදනකොට ඕනම වෙලාවක නැති සමාධියක් පිළිබඳව ඇති කිරීමෙන් සතුට ලබන්න පුළුවන්, ඇති සමාධිය විඳීමෙන් සතුට ලබන්න පුළුවන්. ඒ නිසා නිතරම අනුන්ගේ සීලයක් කැඩෙන විදිහේ මොන්නම දෙයකටවත් පෙළඹෙන්න එපා. කොච්චර එහෙම හිටියත් අනුන් සීලයක් කඩන ආවොත් කවදාකවත් පහත් කළා තුච්ච කළා කතා කරන්නත් එපා. පුළුවන් විදිහට ඒකට උදව් කරනකොට Tamanටත් සීල කැඩිච්චාම අක හදා කියා ගන්න පුළුවන්. ඒක දිනු කරන්න පුළුවන් කියන එක ලুকু මෛත්‍රියක් වඩටපත් වෙනවා. ඒ පුද්ගලයාගේ නිතරම දෙවේලේ පිටත් වෙන්නේ මේ මෛත්‍රී සහගත කම්පන වේග. ඒ නිසා යාට සතෙක් සර්පයක් කෑවත් විදුලි අකුණක් වැදුනත් වසක් වෙසක් ඇවුනත් එච්චර මේ අසාධ්‍ය වෙන්නේ වාත්‍රික වශයෙන් උදව් වෙනවා ඒ නිසා පුළුවන් තරම් මේ ශාසනයේ තියෙන මේ සීල විසුද්ධිය ශක්ති ප්‍රමාණය රැක ගන්න පුළුවන් වුණොත් ඒ ධර්මයේ තියෙන ශාසනයේ තියෙන සජීවී පැත්ත දක් ගන්න පුළුවන්. ඒක කවදාකවත් පරිසරය හෝ ලෝකයා දුස්සීලයි කියලා ඒක වාසියට ගන්න එපා. ඒක අපිට දාල් නෑ. ඒක අපි මේ මේ කල්පනා කරගන්න ඕනේ එහෙව් ලෝකයක තමයි සීලය අවශ්‍ය කරන්නේ. විසම ලෝකේ තමයි සමහිත පවත්තන්ට ඕනේ කියලා. ඒක නිසා ලෝකයේ දුස්සීලකම දැකේතුන් අරගෙන චක්කන්ද කන්දෝමයි අක්කන්දෝමයි කියලා නිකටල්ලේ තියාගෙන ලෝකයේ සදාචාර කරන්න හදනවා වෙනුවට Tamanට කළ හැකි සීල ප්‍රමාණය කරන්න පටන් අරගත්තොත් මම හිතනවා අපි අනිවාර්යයෙන්ම පැයෙන් පැයට දවසෙන් දවසට උසස් තත්වයකට යන්න පුළුවන්. ඒ කිසිම බාධාවක් පේන්නේ නැහැ. ඒ නිසා සියලු දෙනාටම සියලු දෙනාගේම සරණයි. කිසි කෙනෙකුගේ සරණක් නැහැ. තම තමන්ටත් මේ කරගෙන යන සීලය මේට වැඩිය හොඳ විශ්වාසයෙන් යුක්තව කරගෙන යන්න ලැබේවා. එසේ කර ගැනීමෙන් මේ මාත්‍රිකා පාඩයෙන් කියන විදිහට මේ සීල විසුද්ධියේ ඒකාන්තියම සීල දනා බලාපොරොත්තු වෙන්නා වූ ඒ චීත විසුද්ධිය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා සීල දනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පැය කමාරක් විතර කාලය අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් ඒ සම්බන්ධව කිව යුතු කළ යුතු දෙයක් තියෙනවා අපි ඒ සඳහා සුළු වේලාවක් අරගනිමු. එහෙම නැත්නම් ධර්ම දේශනාවේ සමාප්තිය දිව්‍යන් පින් දිව ඥාතින් පින් ප්‍රමිනීම අපේ પરමාර්ථ සිහිපත් කර ගැනීමෙන් අපිට දවසේ පින් කටයුතු නැතර කරන්න පුළුවන් කෙසේ නමුත් කිව යුතු කළ යුතු ප්‍රශ්න යමක් තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා සිටිනවා. දැයෙමනම් ප්‍රශ්න නැහැ කියන උපකල්පනේ මත ඉඳගෙන අපි ඊත්තාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමේ දවසේ වැඩ කටයුතු නිමා කිරීමට නිමාව සටහන් කිරීමට පෙළඹෙමු. කල්පනා කරගන්න අද අපි මේ යන්නේ දෙවනි දවසේ. ඉතින් මේ තාක්කල් කරගෙන යන කටයුතු <coughs> සැලසුම් කළ පරිදි බාධාකින් තොරව සිදු වෙනවා. ඒකට අපිට පෙනී සැලසුම් කිරීමට උදව් කරපු ඇත්තොත් නොපෙනී මේවට උදව් කරන ඇත්තෝ සියලු දෙනාම මේ දවස පුරා මේ භාවනා වැඩ පිළිවෙල පුරා අපි රැස් කර ගන්න ලද කුසල් භාගයේ දකිත්වා දැකලා සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් සැප සාදා ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉදිරි කටයුතු වලටත් මේ විදිහටම අපිට අනුග්‍රහ කිරීමෙන් අපේ කටයුතුටත් උදව් කරගෙන ශාසනික වශයෙන් ශාසනීයට උදව් වශයෙන් පින් අනුමෝදන් වීමෙන් තම තමන්ගේ නිවනත් සාදා ගනිත්වා කියන අදහස ඉදිරිපත් කරගන්න. ඒ වගේම අපි <clears throat> තනු වැඩි දෙමව්පිය ඥාති ඥාති මිත්‍ර ගුරුවර දෙමව්පිය බන්දු මිත්‍ර ආදී වෙනවන ඒ සියලු දෙනාමත් ඉන්න ඇත්තෝ මේක දැකගෙන සතුටු වේවා නොඉන්න ඇත්තෝන්ට ඒ දේ දැක ගන්නට හිත නෙත මේ දෙසට යොමු වේවා දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප අපටත් මේ කියන කුසල් ඒකාන්තයෙන්ම ලෞකික සැප පිණිස නෙවෙයි ලෞකික සැප කෙලවර ඇත්තා වූ ලෝකෝත්තර සැප මේසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවයි යුක්තව අපි ඊත්තාවතා ආදි ගාථා සජ්ජහනාට පෙළෙමු. ඊත්තාවතා ච කම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ එත්තාවතා චගම්මේ හි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතා චගම්මේ හි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා දීත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං විදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ රතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ ගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු අබ්බ දුක්ඛාපමුච්ඡතු සාදු සාදු සාදු